ඉතින් ඒ සම්බන්ධයෙන් මහා චත්තාරීසක සූත්‍රයේ සඳහන් වෙන සම්පූර්ණ පාඩයයි මම මේ දවසේ ඉස්සරහින් තියාගත්තේ. සම්මා වායමස්ස බික්කවේ මිච්ඡා වායාමෝ නිචින්නෝ හෝති යම් ආකාරයකින් යම් කිසි කෙනෙක්ගේ ආරම්භන ලද යහපත් වීරිය නැත්නම් ආරද්ධ වීරිය හඳුනාගෙන ක්‍රියාවත් කරන්න කරන්න කරන්න එයාගේ තියෙන මිච්ඡා වායාමේ නැත්නම් කුසීතකම කම්මැලි ගති ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආරම්භන ලද වීරිය තමයි කෙනෙකුට ඒ ලීන ගති, කුසීත ගති, කම්මැලි ගති දුරු කිරීමට හේතු වෙන්නේ ආන්න ඒක දැනගෙන යම් කිසි කෙනෙක් ජීවිතයේ පටම යාමේ හෝ මධ්‍යම යාමේ හෝ පසු යාමේ පස්චිම යාමේ ඒ විදිහට ආරම්භන ලද වීර්ය ඇති වුනොත් යේච සම්මිච්ඡා වායාම පච්චා අනේකා පාපක අකුසල ධම්මා සම්භවಂತಿ තේ නිජිනෝ හෝති එවැනි ආරම්භන ලද නැති කෙනෙක්ගේ ඒ සම්මා වායාමයේ නැති නිසා නිසිසේ වැඩෙන මිච්ඡා වායාමයේ හේතු කරගෙන යම් පාපක අකුසල ධර්ම රාශියක් ඇතිවෙන්න ඉඩ තියෙනවනම් ඒ ආරම්භන ලද වීර්ය ඇති ආරද්ධ විපස්සක යෝගාවචරයට මේ මතුවෙන්න පුළුවන් අකුසල ධර්ම කැපිලා යනවා නැති වෙලා යනවා සම්මා වායාම පච්චා උපජ්ජති අනේක අකුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡති. ඒ අරමුණ ලද වීරිය ඇති නිසා ඒ කෙනාට යහපත් වෑයම නිසා ඒ කෙනාට හිතා ගන්න බැරි ආකාරයේ ගරු සරු කුසල් රාශියක් වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා භාවනාවතින් පිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා කෙනෙක් තමා කෙරේ අනුකම්පාව තියෙනවා නම් තමා කෙරේ කුසලතාවයක් සුභ සිද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් පසු නොබලා පසු නොදමා වහවහ මේ සම්මා වායාමයේ ආරම්භ කරන්න ඕනේ. අපි ඊයේ ඒ දේශනාවේදී මේ විදිහට අරමුණ ලද වීරිය ඇති නැත්නම් ආරද්ධ වීර්ය පිළිබඳව කතා කරා. ඒ ආරද්ධ වීර්ය ඇති කෙනාට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ නික්මීම එහෙම නැත්නම් මේ කාම ලෝකයේ තියෙනා වූ ආදීනව දැනගෙන කාමයාගෙන් නික්මීමේ අදහස නිස්සරණ අධ්‍යාසය නෙක්ඛම්ම අධ්‍යාසය ඇති කර ගැනීමයි. ඉතින් ඒක උඟාක් වියදම් අධික උඟාක් වෙහෙස කර තද බල ප්‍රයත්නකින් කරන්න ඕන දෙයක්. ඉතින් ඊට පස්සේ යම් ආකාරයකට මේ වගේ කෙටි කාලයකට හෝ එහෙම නැත්නම් පූර්ණ කාලීන වශයෙන් යම් කිසි කෙනෙක්ගේ නික්මීම කරා නම් ඒ කරන ලද නික්මීමෙන් ගත යුතු ඊගා ප්‍රතිඵලය තමයි සීලක පිටලා භාවනා කරන එක. ඒ භාවනා කිරීම සඳහා නික්මීම සඳහා ගන්නා ලද වැර නෙවෙයි ඊට වඩා ටිකක් තාක්ෂණික පැත්තට බර වෙච්ච සමාධිය වැඩිවීමට හේතු වෙන ව්‍යායාමයක් අවශ්‍යයි. ඒ කියන්නේ අර ආරද්ධ වීර්ය කියලා අපි ගන්න පළවෙනි වීර්ය මේ නික්කම්ම නික්කම්ම ධාතු වීර්ය බාටපත් වෙනකොට පරිණාමයකටපත් වෙනවා. ඒකේ නා දකින්නවා ඒ ආරද්ධ වීර්යයට වැඩිය වෙනස් ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ ආරද්ධ වීර්යයෙන් ගන්නාලද බෑයම තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඒක තහවුරු කරගන්න. ඒ තහවුරු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවනා කර්මස්ථාන ඒ සඳහා සූතමේ අනුග්‍රහ සීලමේ අනුග්‍රහ සකච්ඡාමේ අනුග්‍රහ සමතමේ අනුග්‍රහ විපස්සනාමේ අනුග්‍රහ කරන්න ඒ දේ කරනකොට ඒ මට්ටමට ගැළමෙන සෑහෙන සීහෙන කල්යාණ මිත්‍රෝ දැකදාලා ගන්න පුළුවන් වෙනවා. අර ගිහිගේ නික්පිච්ච නැති කෙනාට ඒ ආරද්ධ විරිය නැති නිසා ආශ්‍රය කරන්නා වූ අනිකුත් කාමභෝගය ඇත්තන් නිසා විශාල පාපක අකුසල ධර්ම රාශියක් වැඩෙනවා. එයා දැනගත්තත් නොදැනගත්තත්. නමුත් යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ඒ විශාල පිටිසින් වෙන් වෙලා ඝන සංගණිකාවෙන් වෙන් වෙලා නිකමජ්ජාහසය ඇති කරගෙන පැත්තකට උනාට පස්සේ ඒක හරි නික්මීමක් නම් එමින් ඒ විදිහට නික්මිච්ච අනෙකුත් නිවිච්ච නික්මිච්ච සීලව සීතල වෙච්ච සිල්වන්ත වෙච්ච පිරිස දකින්න හම්බ වෙනවා. දකින්නකොට තේරෙනවා Taman මේ කරගත්තා වගේම සෝත්සාහයෙන්ම ඒ වගේ ආරද්ධ විරිය ඇති කරගත්ත තවත් පිරිස් Taman හිතනට වැඩිය මේ ලෝකේ ඉන්නවයි කියන්නේ. ඒක සමහර කෙනෙකුට බොහොම ධෛර්ය උපදවන දෙයක් වෙනවා. ඒ නියම කල්යාණ මිත්‍රන් අතරට වැටීම. ඒ අර පළවෙනියෙන් ගත්ත ආරද්ධ විරියේ ප්‍රයෝජනයක් තමයි ඒ විදිහට භාවනාවට පෙළඹෙන්න හම්බ වෙන එක. ඉතින් ඒ විදිහට හම්බුණාට පස්සේ ඒකේනා ඒ භාවනා කර්මාන්තේ එහෙම නැත්නම් මේ සම්මත අනුග්‍රහිතේ හොඳ විදිහට කරගන්නත් වීරියක් අවශ්‍යයි. ඒ වීරියට අර ආරද්ධ විදියට අවශ්‍ය කරන සුතේ නෙවෙයි ඊට වැඩිය ගැඹුරට ධර්ම කරුණු අහන්න සිද්ධ වෙනවා ධර්ම කරුණු සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා හොඳ සීලයක පිළිටන්න වෙනවා ආන්න එහෙම කරගෙන මානසිකාරයේ යෙදවිය යුත්තේ මොකේටද කියලා ඒ දැනගන්න හරියට අත්තරදි කරන්න වෙනවා අන්නේ අත්තරදි රාශිය කරනකොට මේ වීර්ය හරියට කඩාන වැටෙනවා ඊට හරියට මන්දෝත්සාහය කරනවා මිච්ඡර කැප වෙලා මිච්ඡර අප වෙලා විශාල නෑ පිරිසකින් වස්තු පරිභෝග පරිවර්තයකින් වෙන් වෙලාවිලා කටයුතු කළත් මේකේ කිසිම කෙනෙකුට ඒ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල මුලින් ලැබෙන්නේම නැහැ. ගාක් වෙහෙස කරා හරි අඹුල් ගතියක් මේකේ තියෙන. අන්න ඒ දේ අත නෑර දිකට ගෙන යන වීර්යයට කියනවා අනෙක්ඛම්ම ධාතු විරිය කියලා. එහෙම නැත්නම් පග්ගහිත විරිය කියලාත් කියනවා. පග්ගහිත විරිය කියලා කියන්නේ නිකන් මේ නිස්සාරණ වණේ නිදර්ශනයක් කරලා ගත්තොත් අපේ වැඩ කරන පිරිස් අතර බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි සිමෙන්ති කොටයක් මෙහිට කරට තිබ්බහම උඩහටම ගෙනියන්න පුළුවන්. ඉශරීර තුන් හතර දෙනෙක් දැන් එක්කෙනෙක් දෙන්නෙක්වත් නැහැ. උඩට කරට උසලා දුන්නාට පස්සේ ඒක උඩටම ගෙනියන්න බෑ අතරමැදි බිම දාන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ සිමෙන්ති කොට්ටේක බර කිලෝ 50ක් කවදාකවත් අනියම කරට ගන්න බෑ. ඒක අට අයකට තිබ්බොත් ගන්න පුළුවන්. ඒ නිසා දෙන්නේ තුන් දෙනෙක් ඕනේ මේක කරට ගන්න. ඒක නිකන් ආරම්භ ආරම්භ ධාතුව වාගේ. ඊට පස්සේ මේ කරට ගත්ත දේ මෙතනින් පාත්‍ර ශාලාවට යනකොට හොඳටම හති වැටෙනවා. ඊට පස්සේ ආපහු ගිහලා උඩ දාන ශාලාවට යනකොට තවත් කන්දක් නගින්න ඕන. ඊට පස්සේ තව දුරටත් ගිනිලා විහාර දිහාවට යනකොට ඒ තුන් මට්ටමේදී තුම් පොලක විතර බිම දාන්න. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් දැන් මේක බිම දාගත්තොත් දැන් උස්සන්න කවුරුත් නැහැ. තනිම උස්සන්න වෙයි. ඉතින් ඒක නිසා මේ කරට ගත් එක අත නෑර හිමීට හිමීට දිගට ගෙනියන්න පුළුවන් නම් ඒ කෙනා වගවීමෙන් ගත්ත බර බිම නොතබා ගෙනියන එක කියනවා පග්ගහිත විරිය කියලා. මොකද බිම දැම්මොත් ආයෙ කරට ගන්න බැරි නිසා. ඊට පස්සේ කිට්ටු වේගෙන එනකොට තමන් බිම දාන්න කිට්ටුවෙන් තැන්න එනකොට උත්තර මහති ඉතින් ඒ වෙලාවේදී මේ තව චුට්ටයි තියෙන්නේ මම මේක ඉවර කරන්න ඕනේ නිම කරන්න ඕනේ කියලා ඒ සිමෙන්ති කොටේ නිදර්ශනය අනුව අන්තිම තැනට ගිහිල්ලා වැඩේ සම්පූර්ණ කරනවා කියන මට්ටමට ගන්න වැරට කියනවා පරිපූර්ණ විරිය කියලා. මෙතෙන්ද කියන අප සිමෙන්ති කොටේ අතරමඟ බිම දාගන්න නැතුව අවසාන කිරීමට හති අදාදා හරියනයි. මෙන්න මේ වීර්ය වර්ග තුනේ අමාරුම එක නම් ඇත්තටම කියනනම් ආරම්භ ධාතු වීර්ය මේ මේ කාම ලෝකේ සංසාරේ නික්මීම සඳහා ගන්න ප්‍රථම වීර්ය. ඉතින් මේ පිටිස් වලට ඒක ඉච්චර ප්‍රශ්නයක් නෑ මේ හැම කෙනාම මේ වෙනකොට ඒක తాවකාලික හෝ ස්ථිරව අරගෙන තිනවා. ඒ නිසා මෙවැනි පිටිසකට පේන්න තියෙන්නේ ක්‍රියාවෙනුත් පෙන්වන්නේ අමාරුම දේ මෙතන සමාධිය ගන්න එක. එහෙම නැත්නම් මේ පග්ගහිත විරිය මේකටම නික්කමන නික්කම ධාතු වීර්ය කියලා කියනවා. මේ වීර්යයේදී මේ දේ අර පළවෙනියෙන්ම තමා වාසයෙන්ම තීන්දුවක් කරන මේ භාවනා මධ්‍යස්ථානට යන්න, භාවනා පිටසක් ඇසුරු කරන්න, කාලසටහන භාවනාවට යොදවන්න, අනුන් දෙන දෙයකින් යැපිලා ඉන්න වගේ විශාල තීන්දුව ටිකක් ගත්තට පස්සේ එයින් ලැබෙන මේ ප්‍රයෝජනය තීන්දුව කිරීමේදී මගේ පුද්ගලික අදහස තමයි යම් කෙනෙක් සමාධියමයි මේ ප්‍රයත්නයේ ප්‍රයෝජනය ලැබිය යුත්ත කියලා සමාජය පිළිබඳව බලාපොරොත්තු තියන්න ගත්තොත් පරදින්න වරදින්ත වීරිය කැඩෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා යම් කෙනෙක් ඒ වෙනකොට මම සතියයි ඉස්සරහින් තියාගන්නේ සතියයි වඩන්න ඕනේ සතියටයි මම මේ කාලය යොදන්නේ කිව්වොත් ඒ කෙනාට හුඟක් ඉස්පාසුවක් අස්සසිල්ලක් තියෙනවා. අර සමාධිය වගේ දෙයක් අරමුණු කරනවට වඩා ඉතින් මේක හරි අමාරුයි කෙනෙකුගේ හිතට වද්දලා දෙන්න. මොකද ඒ තරම්ම මේ සමාධියට ඇබ්බැහිය නිකන් මත්කුඩු වලට තියෙන ඇබ්බැහියක් වගේ. බීමත්කමට තියෙන ඇබ්බැහියක් වගේ. ඒක මුළු භාවනා ලෝකෙම ඇති. විශේෂයෙන්ම Hindu ආගම වගේ එකක් ගත්තාම නිෂ්ඨා වශයෙන්ම ගන්න සමාධියමයි. ඉතින් ඒ නිසා එවැනි සමාධි ලැබලා අභිඥා ලැබලා ඒවා පිළිබඳ ලියන සුරංගනා කතා වලින් අපේ අටුවාව පිරීලා තියෙනවා. එනිසා ඒවා කියවන හැම කෙනෙක්ම මේ නිකම ධාතුවේ අවසාන ඵලයේ වශයෙන් එහෙම නැත්නම් පග්ගහිත විරියෙන් එල්ලවිය යුත්ත සමාධිය කියන එක තමයි ගන්න. ආන්න ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට සමාධිය වෙන්න පුළුවන්. නමුත් මේ සමාධිය ලැබෙන්නේ එක දිගට පවත්වන සතිය නිසායි. ඒ නිසා සමාධිය වගේ දෙයක් එල්ල කරලා ඒක ලබා ගන්න බැරුව බලාපොරොත්තු සොන් කරගෙන ઈચ્છා භංගත්වයටපත් වෙලා වීරිය කඩාගෙන පශ්චාත්තාප වෙනවට වඩා ඒ සමාධිය ලැබීමට ආසන කාරණා වෙන සතිය මම ඉස්සර තියාගන්නවා කිව්වොත් මම හිතනවා ඒක උගත් පිරිසකට දැනටමත් ලෞකික ඥාන තියෙන කෙනෙකුට හැලහැප්පිලි නැතුව තමන්ට ලැබෙන ඊට ප්‍රමාණය හැටියට තමන්ට ලැබෙන ලැබිලා තියෙන වීර්යය මට්ටම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඇයි මේක සමහර විටක මේ නිස්සරණ වනේ පණිවිඩේ වෙන්න ඇති. මේක වෙන්න ඇති අපි මේ කියලා දෙන්න හදාන්නේ. නමුත් මෙතන එන ඔක්කොමලා ඒක දැනගෙන ඉන අය නෙවෙයි හුඟව දෙනෙක් අර සමාධියේ තියෙන විශේෂ කැමැත්ත නිසා බලාපොරොත්තු සූම් කරගෙනත් යනවා ඇති. නමුත් සතිය නම් ඉස්සර කරගෙන යන්නේ සතිය නම් પરමාර්ථ කරන්නේ බලාපොරොත්තු සූම් වීම අඩුයි. ඒ නිසා දවස් 7ක විතර භාවනා කරගෙන යනකොට මෙයාගේ මේ එන යෝගාවචරයාගේ මේ සංකල්පමය වෙනස සම්මා සංකල්පය හරව ගන්න පුළුවන් වුණොත් මේ සතිය දියුණු වුණොත් ඒකවදා තහක යන්නේත් නැහැ. ඒකෙන් මට ක්‍රමසහවිදි දැනගන්න පුළුවන්. සමාධිය තියෙනවා නම් තියෙන බව දැනගන්න පුළුවන්. නැත්තම් නැති බව දැනගන්න පුළුවන්. නමුත් සතිය තියෙනවා නම් සමාධිය හදාගන්න පුළුවන්. ඒක නිසා මම මේ සතියට මුල් තැන දෙන්න ඕන කියලා මේ වීර්ය සතියට එල්ල කරලා සතිය අරමුණු කරලා කරනවා නම් ඒක මම හිතුවා උඟ ප්‍රඥා ගෝචර වැඩක් කියලා මේ මගේ බුද්ධිලික මතය. ඉතින් ඒ වගේ මතයකට අනුව මේ සම්මා වායාමයේ විස්තර කරන අබුරුම ආචාර්යන් වහන්සේලා එහෙම නැත්නම් ඒ මහසි භාවනා ක්‍රමයේ යෙදී ගත කරන්නා වූ කර්මස්ථානාචාර්යවරු එයත්ෝ සඳහන් කරනවා මේ සම්මා වායාමයේ සතර සම්‍යක් ප්‍රදන් වීරියේදී සරුවචනංශයේ ආදුනිකයෙකුට හඳුන්ලා දෙනවා වීර්ය වැඩි යුතු ආකාර හතරකට. මම නැවතත් ඒකම කියනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉස්ලාම් සඳහන් වෙලා තින්නේ සතර සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන වලට පස්සේ ත සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය. ඊගාට සතර ඊර්දිපාද ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ඊගාට පංච බල ඊට පස්සේ සත්ත බොජ්ජංග ඊගාට ආර්ය අෂ්ටාංග මාර්ගය. අපි මාත් මේ දවසේ නැත්නම් මේ වැඩමුළුවේ දේශනාවලියට මාතෘකාව සපයාගත්තේ සම්මා වායාමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙලපැමිණෙන වීරිය පටන් අරගන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉස්සෙල්ලාම සතර සම්‍යක් ප්‍රදන් වීරිය. ඒ සතර සම්‍යක් ප්‍රදන් වීරිය මොකද්ද කියන එක සර්වචන් වහන්සේ අංගුත්තර නිකාය චතුක්ක නිපාත වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා. අනේ නැත්තම් මේ පංච ප්‍රධානී අංගවල වගේ තැන්වල පිටු කරලා සටහන් කරලා තියෙනවා. කොහොම හරි ඒක යෝග ජීවිතේ ඉතාම වැදගත්. දත යුතු සුතමේ වශයෙන් දත යුතු කාරණාවක්. ඒක සඳහන් කරලා තියෙන්නේ ආරද්ධ විරියෝ හෝති අකුසල ආනන්ද ධම්මානම් පහානාය. නැත්තං අකුසල ආනන්ද ධම්මානම් පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති කිය. ඉස්සල්ලාම යෝගාවචරයා මේ ප්‍රතිපදාවට බැසට පස්සේ එහෙම නැත්නම් ශික්ෂාවට බැසට පස්සේ ਸਰවචන්සිකේ පණවිඩයට උරදී ලයිදී කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයාගේ උත්සාහයේ වීර්යයේ වෑයමේ ප්‍රධාන ප්‍රතිපත්තිමේ මූල ධර්මයේ වෙනසක් දාර්ශනික වෙනසක් සිද්ධ වෙනවා. එයාගේ වීර්ය යොදවන්නෙම දැනට උපන්නේ නැත්තා වූ අනුප නූපන්නා වූ අකුසල ධර්මයන් නොයිපද වීම පිණිස ගන්නා වෑයම. ඒ කියන්නේ පවුනකරී සිටීමට ගන්නා වෑයම. මෙතෙන්ට එනකන් යෝගාවචරයා ආගමානුකූල මෙහිමක් සහිත කෙනෙක් නම් එයා පින් කිරීමට ඇති වෑයම තමයි මෙතෙක් නූපන් කුසල් ඉපදවීමට ගන්න වෑයම ඉස්සර කරගෙන ආපු කෙනෙක් මේ. මෙතෙන්ට ආවට කියනවා දැන් අලුතෙන් මොනවද කියන්නේ මේ ජීවුමක් දෙන්නයි කියනවා. ඔය ගිනාපික පැත්තක තියලා අලුතෙන් අකුසල් නොකිරීමටයි මම අද ඉඳලා මහන්සි වෙන්නේ කියලා අලුත් ජීවුමක් අස්සම් කරනවා. අලුත් ජීවුමක් දෙන්න කියනවා. මේක මම හිතනවා පැහැදිලි වෙනසක් ඇති කරනවා කියලා. නැවතත් මම මතක් කරනවා සතර සම්‍යක් ප්‍රදන් වීර්යී සඳහන් කරලා තියෙන්නේ අකුසල අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහ න උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. තාමත් නෝපන් අකුසල් ධර්ම නොයිපද වීම පිණිස ඡන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න. ඡන්දයක් ඇති කරගන්නවා. වායමති පොඩි ව්‍යායාමයක් අරගෙන බලනවා. විරියං ආරභති ඒක සාර්ථක නම් දැන් කැසපට ගහ ගන්නවා මම ඊට පස්සේ තාම නෝපන් අකුසල් ආය නොයිපද වීම පිණිස මගේ චිත්තසංතානය පවත්නා පිරිසුදුකම දිකට ගෙන යාම පිණිස විරියං ආරභති. ඒ වීර්ය ආරම්භ කරාට පස්සේ චිත්තම් පග්ගණ්ණාති තත් හපාගෙන උඩු තල්ලට තියලා දිව තද කරගෙන පෑයන් කරනවා. විරියං ආරභ චිත්තම් පග්ගණ්ණාති උත්තර හිත දරි කරගන්නවා පදහති. පදන් වීර්ය යොදනවා. ඉතින් මෙන්න මේක යෝගාවචරයාගේ භාවනා ජීවිතයට සම්බන්ධ කරලා බලනකොට මේ භාවනාවට ඉඳගත්තට පස්සේ පරියන්ක අපි ඊයේ ගත්ත කතාවම තමයි ටිකක් දෙකට කියන්න හදන්නේ. වාඩි වුණාට පස්සේ දැන් Taman givis ගන්නවා මූල කර්මස්ථානෙක. වාඩි වෙලා හොඳට බලාගෙන ඉඳලා විශේෂයෙන්ම ආදුනිකයට ආරද්ධ විපස්සකයට හොඳට පట్టලව වාඩි වෙලා අනායාසයෙන් මේ ඇඟ ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? ආයාසයෙන් කරන දේවල් අමතක කරනවා. හිතලා කරන දේවල් අමතක කරනවා. අමතක කරලා අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් එහෙම නැත්නම් අසංස්කාරිකව අනායාසයෙන් මේක ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන ඉන්නකොට සමහරෙකුට හුස්ම ගන්න හැටි වැටෙනවා. සමහර වෙලාවට පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා. හොඳ පළපුරුදු කෙනෙකුට නම් මොනවාක්වත් නැතුව නිකන් ඉන්න බව නිකම්ම වැටෙනවා. ඒක ප්‍රයත්නකින් කරන දෙයක් නෙවෙයි. ප්‍රයත්නකින් කරන දෙයක් නොවන නිසාම ඒ චිත්තසංතානය ඒ ඒ විඥාන ස්රෝතය කෙලස් වලින් තොරයි. ස්වභාවයෙන් සිදුවෙන හුස්මට මූණ දාන හැම චිත්තක්ෂණයකම හිත චිත්තසංතානය විඥාණය විඥානස්රෝතය පිරිසිදුයි. දැන් යෝගාවචරය මේක ඉස්සල්ලාම තාට අඩිය පාදලා පෙන්ලා දෙනවා හිතලා කරන කිසි දෙයක් දැන්නේ ඉබේ සිදුවෙන දෙයක් කියන. මේකට සම්පූර්ණ අවධානය යොමු කරලා මානසිකාරය සතිය අප්‍රමාදය යොද කරලා අර ඉබේ සිදුවෙන දිහා බලාන ඉන්නවා කවුරුත් හදපු චිත්‍රපටිය දිහා බලා ඉන්නවා මේ බලන්නේ Taman දිහාම තමයි විශේෂයෙන්ම Tamanගේ ඇතුළට හිතියෝ දාගෙන කයට හිතියෝ දාගෙන මේ සිදුවෙන දිහා බලා ඉන්නකොට මේක යෝගාවචරයට පිළිගන්න වෙනවා නූපන් අකුසල් සහිත චිත්ත ප්‍රවෘත්තියක් දැන් දකින්න ඊට පස්සේ මේ චිත්ත ප්‍රවෘත්තිය නැවත අකුසලයෙන් නොකැලසීම පිණිස මේ ගත්ත පිරිසිදුව දිගට ගෙන යාම පිණිස චන්දං ජනේති අනේ මට මේක දිගටම ඉන්න නැත්තම් මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට දිගට ගෙන යන්න නැත්තම් නැත්තම් සක්මන් කරන කෙනෙකුට වමෙන් දකුණට දකුණින් වමට දිගට ගෙන යන්න නැත්තම් කියලා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා වායමති වෑයමක් කරනවා ඒ වෑයම සඳහා සමහර වෙලාවට ගුරුවරු ආප්තෝපදේශ වශයෙන් සඳහන් කරනවා ඇතුල් වෙනකොට හුස්ම ගන්නකොට ආශ්වාසයේ වශයෙන් පිට කරන ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කිරීමක් කරන්න. පොඩි වෑයමක් කරන්නයි කියලා කියනවා අර හදාගත්ත පිරිසිදු චිත්ත ප්‍රවෘත්ති දිකට ගෙනියන්න. එහෙම නැත්නම් ගන්නවා, හෙලනවා, නැත්නම් ඇතුල් වෙනවා, පිට වෙනවා කියලා පොඩි වෑයමක් දෙනවා. ඒක හිත පිරිසිදුර තියෙන එක පිරිසිදුරම ගෙනියන්න. ඒක නිකන් මේ මේ යම් කිසි දිගට බඩුවක් ගණන් කරගෙන යනකොට බාහිරේ කලබල වැඩි නම් අපි එක හයියෙන් ගණන් සද්දෙන් කරන ගණන් කර කර ගණන් කර කර බඩුව ගණන් කරනකොට පැටලෙන තියෙන ඉඩාඩු. හිතාගෙන කරන්න යනකොට ඉලක්කම් වරදින්න ඉඩ තියෙනවා. ආන්නේ වගේ වෙලාවකදී පොඩි වෑයමක් තමයි ඒක මෙනෙහි කරනවා කියන එක. මේ මෙනෙහි කිරීම වීරියේ ලක්ෂණයක්. ඒ වීරිය මෙනෙහි කරන්නේ මොකටද? අර ඇති කරගත්ත පිරිසිදුව ඇති කරගත්ත මේ ආස්වාස ප්‍රසවාසයට මුණ දීලා ඒක පිරිසිදු කියලා ගත්ත පදනම කෙලස ගන්න නැතුව ගෙනියන්නේ. ඡන්දං ජනිති වායමති විරියං වායමති ඡන්දං ජනිති වායමති විරියං ආරබති ඊට පස්සේ කල්පනා කරලා බලනවා මුලින් මුලින් නම් මේ ආශ්‍රස් ප්‍රසවාසයේ මෙනෙහි කරද්දී චිතිවිලි එනවා ශබ්ද එනවා වේදනා එනවා ඒ හිත පයින්නවා මේ හිත පයින්නවා හරියට පිස්සු ඇරිච්ච වඳුරෙක් වගේ ජලෙන් එළියට ගෙන ආපු මීහරකෙක් කුළු මීහරකෙක් වගේ පයින්. නමුත් ඉස්ලාම් වතාවට කරන වෙලාවේ නෙමෙයි. ඒක ඉතින් තරහ වෙන දෙයක් නෑ උරතලයක් මේක. කරගෙන කරගෙන යනකොට දවස් දෙක තුන හතර පහ කරනවා සමහර වෙලාවට හුස්ම රැලි හතක් අටක් එක දිගට හුස්ම මේ සතිය පවත් ගන්න පුළුවන්. ඒකට තප්පර හත අටක් සමහර විනාඩි හතරක් පවත් ගන්න පුළුවන් වෙනකොට ඒ යෝගාවචරයට තමන් යොදන වීරිය ප්‍රමාණයට හැකි සංඥාව ප්‍රයෝජන ලැබෙනවා. අන්නේ ප්‍රයෝජන ලැබෙනකොට අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය වර්ධනයක් සිද්ධ වෙනවා. මේක ඉතින් හොඳටම සම්බන්ධයි තමයි පෙර පිං කරලා තියෙන බව, පෙර මේ කර්මස්ථානේ වඩලා තියෙන බව, එතන සංසාරේ බය වටහාගෙන තියෙනකම, එහෙම නැත්නම් ජීවිතයේ අත්දැකීම් බහුලගතිය තියෙන කෙනාට ඒ පුංචි ප්‍රයත්නය, පුංචි දියුණුව පවා හොඳට වීර්ය ආරම්භ වස්තුවක් වෙනවා. ආන්නේ විචද වීර්ය ආරම්භ කරලා චිත්ත චන්දං ජනිත වායමති විරියං ආරබති එයා ඊට පස්සේ හිතා ගන්නවා මට දැන් පුළුවන් හුස්ම රැලි හතක් අටක් බලන්න. මම අනිත් දවසේ අදිෂ්ඨාන කරගන්න මට 10ක් 15ක් බලන්න ලැබේවා කියලා. ඒක සාර්ථක වුණාම 20ක් 30ක් කරන්න ලැබේවා කියලා අර මේ ප්‍රශ්න පත්‍රයක අපි ගණන් ප්‍රශ්න පත්‍රයේ කියලා පළවෙනි ගාන හදලා ඒකෙන් උත්තරයක් හම්බෙච්චාම තමන්ට වීර්ය උනන්දුවක් ඇති වෙනවනේ. ඊගාව ගාන තෝරාගෙන ඒකත් හදන්න හිතෙනවා. ආන්නේ විදිහට මේකේ වීර්ය කිරීමේ ක්‍රමසාවේදී යෝගාවචරයට අහු වෙන්න පටන් ගන්නවා. මොකන්ද බලන්නේ මේ ඉෂ්ටපත් කරගත්ත මූල කර්මස්ථානේ උදාසීන කර්මස්ථානේ කුසල අකුසල නොවන කර්මස්ථානේ වැඩි වේලාවක් ඇසුර පැවැත්වීම සඳහා කළ යුතු ක්‍රියා. එන්නේ මේ විදිහට විරියන් ආරම්භති කරන්න ගියාම අර හිතවිලිවල සද්දවල වේදනාවල හිතුවක්කාරකම් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒව වෙනදට වැඩිය යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. දෙන්නේ නැහැ අපිට ඉඳගෙන ඉන්න නැගිටල් ඵලයක්. ශබ්ද ඇවිල්ලි වල වෙනද ඇහෙන්නේ නැති ශබ්ද බව ඔලෝසු ටිට්ටික් ගන්න ශබ්ද බව ඇහෙන්න පටන් ගන්නවා. කවදාක සිදුව නැති හිතවිලි එන්න පටන් ගන්නවා. ඒක හරියට මේ හොඳට <coughs> කරදරයක් නැතුව ගමන් කරපු ගඟක වැලි කොට දෙක තුනක් දැම්මා වගේ. දාපු ගමන් ගඟක කිපෙනවා. කිපිලා අර වැලි කොට තේරම ගසගෙන යනවා. ඒ වගේ අර තමන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආශාස ප්‍රසවාස බලන්න ගන්න උත්සාහයට බලවත් විදියට නීවර ධර්ම පහර දෙන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේදී යෝගාවචරයට යුද ප්‍රකාශ කරන්න වෙනවා. දැන් මෙතෙක් කල අහිංසකව කරගෙන ගියා ආනපන මිනිහි කරමි. ඊට පස්සේ සිද්ධ වෙනවා මට ශබ්දද වැඩිපුර ඇහෙන්නේ, ශබ්දෙන්ද බාධා වෙන්නේ, හිතවිලිනින්ද බාධා වෙන්නේ, වේදනාවලින්ද බාධා වෙන්නේ කියලා අර එන බාධාවට එන දේ වැඩියෙන්ම මට මොකද්ද තියෙන්නේ කියලා ඒ යෝගාවචරය ඒකට කිපෙන්නේ නැතුව එහෙම නැතුව ඒකට හැප්පෙන්න යන්නේ නැතුව ඒක දැන ගැනීම සඳහා හිත දැඩි කරගන්න ඕනේ. මම මේ බකට යනකොට මට බාධා එනවා. ඒ නිසා මම ඒතිේති තිතිටට යන්න නම් චිත්තම් පක් ගන්නාටි. හිත දැඩි කරගන්නවා. ඊට පස්සේ තමයි පදන් වීර්යය යොදන්නේ. මේ පිරිසිදු භාවය ගත්ත පිරිසිදු භාවය දිගට ගෙනියන්නේ. මෙන්න මේ මේ විදිහට වීරියෙන් යනකොට මේ වීරියට අනිවාර්යයෙන්ම සතිය උදව් කරන්න වෙනවා. මට වැඩිපුරම බාධා වෙන්නේ මොකෙන්ද කියලා දැනගන්න. පොත් ලැබීමක් කරන්න වෙනවා. මට දැන් හුස්ම රැඳ 7-8ක් කරනකොට ඔන්න හිතවිල්ලක් එනවා. එනතන් 10ක් 15ක් කරනකොට ඔන්න වේදනාවක් එනවා. එහෙම නැත්නම් සද්දිකට කැඩෙනවා. ඉතින් මේ වේදනා, හිතවිලි, සද්ද ආදී මේ බාධක ධර්ම එක තලයේ අපි භාවනා කරාට එක එකනට එක එක හැඩයි. සමහරෙකුට හිතවිලි තමයි ප්‍රශ්නේ. සමහරෙකුට වේදනාව තමයි ප්‍රශ්නේ. සමහරෙකුට මේ සද්ද සද්ද ප්‍රශ්න වෙනවා. මෙන්න මේ විදිහට දැන මෙහෙම කරගෙන යනකොට ඒ වගේ බලවත්කම වැඩි වෙනකොට හරියටම මේ මොකාද වැඩියෙන් Tamanට උදව් කරන්න කියලා දැන ගැනීමට ඒ පිළිබඳ මෙහෙවන ලද වීර්ය නැති වුණොත් තරහ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ඊගාවට සරුවචාන්සේ සඳහන් කරනවා. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක්ගණ්ණාති පදහති කියලා අනු නූපන් අකුසල් ධර්ම නොයිපද වීම පිණිස මේ ගන්නා අහිංසක ප්‍රයත්නය කරගෙන යනකොට නීවරණ පහර දීම එනවා නම් වේදනා මතින්, ශබ්ද මතින්, හිතවිලි මතින් මේ අලුතෙන් ඇතිවෙන්න ඉඩ තියෙන පාපක අකුසල ධර්ම මේක දුරුවන් කරලා අකුසල தত্ত্বය දිගට පවත්වාගෙන යාම සඳහා වීරියේම තවත් පැතිකඩක් නැත්නම් බලසෙනගක් යොදවන්න සිද්ධ වෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මෙතනදී මතක් කරනවා ඉස්සල්ලාම අකුසල වූ ධර්ම කොටාශයක් නැත්නම් මූල කර්මස්ථානයේ දිගට පවත්වා ගැනීමට යන්න ගන්න උත්සාහයේ වීර්ය වුණාට ඒක කරගෙන යනකොට හිතේ දැනටමත් ඇවිල්ලා තියෙන පාපක අකුසල ධර්ම තේරුම් අරගෙන ඒකට උත්තර දෙන ක්‍රමය සඳහා අනිවාර්යයෙන්ම මේ වීර්යයට සතිය උදව් කරන්න. සතියෙන් තමයි Tamanට ආවේනික වූ බාධාව එහෙම නැත්නම් ආසන්න කාරණාව දැන ගැනීමට උදව් කරන්නේ. ඒක නිසා වීරිය සම කරලා පෙන්නනවා රජ්ජුරුවන්ගේ අන්තපුරය වටකොට බඳින වටකොටු තාප්පේවා. ඒක ලියවලා ඒකට කඩ මේ කාවල් කාමරයක් හදලා කාවල්කාරයෝ දාලා වටේට දියාගලක් හදලා අමතර පිටින් හතුරන් එන්න නොවීම පිණිස කරත්නා වූ ප්‍රයත්නය දැනට නෝපන් පාපක අකුසල ධර්ම නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නයක්. නමුත් රාජ්‍යරවණ්ඩ සැකයක් තියෙනවා දැනටමත් ඇතුළට ආපු ඔත්තුකාරයෝ ඉන්නවද කියලා. දැනටමත් ඇතුළට ඇවිල්ලා ඉන්නවද ඇතුල් නුවර රාජ්‍යරවණ්ඩ විරුද්ධව කුමන්ත්‍රණ කරන අය. ඒ කට්ටිය රකින්න වටකොට තාප් වලින් බෑ. ඒ කට්ටියට රහස් ඔත්තු සේවාව දාන්න ඕනේ ඇතුල් නගරේ. මේ සතිය කරන්නේ අන්න අර රහස්සොත්තු සේවාව කරන සේවය ඒගොල්ලෝ රාජකාරී අඳුම් අඳින්නේ නැහැ. ඒගොල්ලෝ මිනිස්සු අතර සාමාන්‍යයෙන් හැසිරලා බලනවා කවුද සැකකටයුතු කෙනෙක් ඉන්නේ කියලා. දැකපමණින් අල්ලන්නේත් නැහැ. දෙතුන් සැරයක් බලලා යට සැකනම් රාජකාරී කරන ආරච්චි කෙනෙකුට කියනවා අන්න අර ගහගෙන හැකහගෙන බලපන් කියලා. අන්න ඒ වගේ සතියේ ඒ ක්‍රියාවලිය වීරියේම අංගයක් වශයෙන් සඳහන් කරාට සතිය කරන්නේ වීර්යයෙන් අරසාව වටකොට සපෙලා තියෙද්දි හිත ඇතුළට ඇවිල්ලා ඉන්නවන යම් අකුසලයක් යම් නීවරණයක් යම් පාපක ධර්මයක් එයා දිහා බලනෝ මිස කිලින්ම සටන් කරන්න යන්නේ නැහැ. කිලින්ම එයා අත්අඩංගුවට ගන්න යන්නේත් නැහැ. හැසිරෙන ස්වරූපේ බලන. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය දන්නේ නැතුව මෙයා රාජකාරිය අඳුම අඳින්න පටන් ගත්තොත් වැඩේ කරන්න බෑ. රහස් රහස් පොලිසිය පොලිස් ඇඳුම් ඇඳගෙන රහස් පොලිස් සේවාව කරන්නේ. ඒගොල්ලෝ අඳින්නේ මේ සිවිල් ඇඳුම් අඳින්නේ. ඒගොල්ලන්ට විධායක ශක්තියක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ රාජකාරී කරන පොලිස් කාරයෙකුට පෙන්වන එක විතරයි. ආන්න ඒ වගේ වීර්යයේ මේ සතියේ තියෙන මේ ගුණය යෝගාවචරය හරියට තේරුම් අරගත්තොත් යෝගාවචරයා මේ හොඳට වැඩි ආනාපානි කරගෙන යනකොට සද්දයක් ඇවිල්ලා හිත නරක වෙලා හිත කැඩිලා මට සතිය කැඩුනා සමාධිය කැඩුනා කියලා චිත්ත පීඩ ආවට එකපාරටම මේ සද්ද නැති කරන්න යන්නෙත් නෑ කිපෙන්න යන්නෙත් නෑ නැවත නැවතත් ඒක දිහා බලහින බොහෝම ඉවසිල්ලෙන් ආයසර සද්දයක් ඇවිල්ලා හිත කැඩෙන්න ආවේ ආයසර සද්දයක් ඇවිල්ලා හිත කැඩෙන්න ආවේ වේදනාවක් නම් හිවිල්ල යන්න ආරිනු හිතවිල්ලක් නම් ඒකත් ඇවිල්ලා වෙන්න ඕකම බල බල බල බල ඉන්නකොට තමයි ඒ සතියට පුළුවන් වෙන්නේ අර වීර්යයෙන් අරගත්ත ප්‍රයත්නේ දිගට ගෙනියන්න. ඒක නිසා යෝගාවචරයා ටිකක් ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම සතිය කියන ස්විච්චා බල හමුදාව සේවයට යොදවන්න වෙනවා. ආන්නේ සේවයේ යොදවනකොට යෝගාවචරයා මේ තමන්ගේ භාවනාව දිහා නැත්නම් මේ ආනපන සති භාවනාව දිහා පිම්බීම හැකිලිම් භාවනාව දිහා සක්මන් භාවනාව දිහා රහස්සත්තු සේවා එක්කෙනෙක් බලා ඉන්නා වගේ පිටේ ඉඳලා Taman බලාගෙන ඉන්න දෘෂ්ටි කෝණයක් තමයි සතිය ආරම්භය. ඉතින් මේක වර්ණගා ගන්න එක හඳුනා ගන්න එක මේක නිර්වචනය කරගන්න එක හරි අමාරුයි. හොඳටම මේ නැවත නැවතත් කරලා අත්වරද්දගෙන නැවත නැවත බණාලා නැවත නැවත සාකච්ඡා කරේ නැත්තම්. එහෙම නොවුනොත් වෙන්නේ අපි වහා ප්‍රතික්‍රියා කරන්න හදනවා. ඒ නිසා සතියේ තියෙන ගුණ වලට පෙන්නනවා වහා ප්‍රතික්‍රියා නොකිරීම එනේන වතාවේ ඊටාම උනන්දුවේ බහා තබන ලද වීරියකින් තොරව දල්වාගත් වීරියකින් යුක්තව නැවත නැවතත් බාධකේ දිහා බලන්නේ. පිළියම් කරන්නේ කිසිම පිළියමක් කරන්නේ ඒ බාධකේ ඇවිල්ලා බාධා කරන හැටි බලනවා. ඒ අතරමැද වීරිය වට කරගෙන අලුතෙන් අකුසල එන්න නොදී රැකගන්නවා. මෙන්න මේ දෙන්න එකතු වුණාට පස්සේ තමයි යෝගාවචරයට යම් ප්‍රමාණයකට හෝ තමන්ගේ චිත්තසංතානිය කොහොමද කෙලසෙන්නේ ඇතුළත දේවල් නිසාද කෙලසෙන්නේ පිටින් ආපු දේවල් නිසාද කෙලසෙන්නේ නැත්නම් පිටින් එන දේවල් වලට ඇතුලෙන් දක්වන ප්‍රතික්‍රියා නිසාද කෙලසෙන්නේ කියලා බැලුවොත් මේ සතියත් වීරියත් දෙන්නම සම සේවාවක ඉඳලා ඒ තමන්ගේ සේවාවල් කෙරුවොත් බුදුරජාණන් වහන්සේ යෝජනාවක් දානවා මේ වෙලාවට පිටින් පිටින් රූප පෙනෙයි, ශබ්ද ඇහෙයි, ගන්ධ රස පහස දැනෙයි, වේදනා එයි, හිතවිලි එයි. නමුත් මේ හිතවිලි වලට දක්වන ප්‍රතික්‍රියාව හරහා මේකට ඒ හිතවිල්ලට මනාපමනාප දෙක හරහා, කයට දැනෙන වේදනාවේ මනාපමනාප දෙක හරහා, ඇහෙන ශබ්දයට තියෙන මනාපමනාප දෙක හරහා කෙලෙසේ පහළ වෙන්නේ Taman දක්වන ප්‍රතික්‍රියාවෙන් මිස පිටින් නෙවෙයි. මේක තේරුම් අරගන්නකන් යෝගාවචරය කැකිල රජුරෝ වගේ කාගේ හරි වැරදි හොයනවා. මේ ශබ්ද කරන එකනත් එක තරහ වෙනවා. වේදනා එනකොට ඒකත් එක්ක තරහ වෙනවා. හිතිවි එනකොට ඒකත් එක්ක තරහ වෙනවා. නමුත් ਸਰවචනාංශේ මෙතන නිකන් ඉදිච්ච ගෙහෙලිය ටික පොත්ත ගලවලා මේ හරිය කහට හරිය මේක රස හරිය පොත්ත ගලවලා මදේ විතරක් කාපන් කියන වගේ කියනවා. පිටින් මොන දෙයක් ආවත් සද්දයක් ඇහුණත් වේදනාවක් ආවත් නැත්නම් දැනීමක් ආවත් හිතවිල්ලක් ආවත් ඒ කෙරේ නුරුස්නා ගතිය ආවොත් කෙලේශයක් වෙනවා නුරුස්නා ගතියක් නැතුව මේක සද්දයක් මේක වේදනාවක් මේක හිතවිල්ලක් කියලා වෙන්කොට හඳුනාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ වේදනාවෙන් අපිට හානි වෙන්නේ ඒ සද්දෙන් අපිට හානි වෙන්නේ නැහැ. ඒ හිතවිල්ලෙන් අපිට හානි වෙන්නේ නැහැ. ඒක හරියට වලාකුලක් ගියහට ආකාශය කෙලෙසෙන්නේ නැතුව ආන මේ මට්ටමට සතියත් වීරියත් දිගට කරගෙන කරගෙන යනකොට යෝගාවචරය තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ආවොත් ඒක ඇසු විරු ඥාන නිසා හෝ එහෙම නැත්නම් තර්ක ඥාන අන්වේ ඥාන නිසා හෝ නැත්නම් පෙර කරපේ මේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් හෝ හොඳට චිත්තසංතානේ පවත්වාගෙන ඉන්නකොට ඕනේ බාධාවක් එන්න ඒ බාධාව එනකොට ඒකට තමන් මොන විදිය ප්‍රතික්‍රියාවක්ද කරන්නේ? ඒක උරුද්දට කරනවද? අබ්බැහියට කරනවද? එහෙම නැත්නම් තමන්ට ඉවසීමේ ශක්තියක් තියෙනවද? ඒකට ප්‍රතික්‍රියා නොකර එක චිත්තක්ෂණයක් පමාවෙන්න. එක චිත්තක්ෂණයක් පමාවෙන්න. ආ නොයි ඉදී තමයි නිවන තියෙන්නේ. සිද්ධිය තමන්න වුණාට සද්දයක් ඇහුනට වේදනාවක් ආවට හිතවිල්ලක් ආවට ඒකට වහා කිපිලා නායක ගන්න වගේ ප්‍රතික්‍රියා නොකර මේ දැන් මට මේ සද්දයක් ආවා මම ඉන්න ඕනේ ආනාපානේ තමයි මේ සද්ද බරපතලයි සද්ද ලොකුයි එනිසා මගේ හිත සද්දෙට ගියා ඒ සද්දට යෑම නිසා කාය ප්‍රසාදයේ තිබුණු හිත දැන් සෝත ප්‍රසාදයට මාරු වුණා ඒ මාරු වීම නිසා මාරු වුණාට සතිය කැඩලා නැත්තම් කාය ප්‍රසාදයේ තිබුණ හිත සෝත ප්‍රසාදයට මාරුණා කාය විඥානයේ තිබුණ එක සෝත විඥානයේ බවට මාරුණා මේ මාරුණාට සත්‍ය ප්‍රශ්නයක් නැහැ සත්‍ය දන්න මෙතන මෙතන ගියයි කියලා නමුත් මේක ව්‍යසනයක් මේක වැරද්දක් මේක අකුසලයක් කියලා උඩ කිපුණොත් අර සද්දේ නිසා තමන්ගේ චිත්ත સંතාණයට ව්‍යාපාදේ පහළ වෙන්න ඉඩ තියෙනවා නමුත් ਸਰවචනාංශයේ ඉල්ලා හිටිනවා පරිශීණය කරලා බලන්න කියනවා දැන් මෙතන කාය විඥානයේ ඉඳලා සෝත විඥාණයට මාරනවා. කාය ප්‍රසාරිනලා සෝත ප්‍රසාරිත මාරනවා. නමුත් සතියෙන් මේක අල්ලන්න බැරිද? අල්ලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න බැරිද? එහෙමනම් සද්දයක් ඇහුණයි කියලා හිතට වේදනාවක් ගන්න නැතුව හිත දුක් ගන්න නැතුව ඒ මාරුවේදී සතිය පවත්වන්න පුළුවන් ඉරියව්ව සතිය පවත්වන්න පුළුවන් සූර බව සතිය පවත්වන්න පුළුවන් දක්ෂකම තීන්දුව කෙරුවොත් බලන්න ගියොත් ඒ යෝගාවචරයා හරියට දුරදිවීමේ තරගයක් කරන ක්‍රීඩික ක්‍රීඩකයෙක් මේ රිලේ රේස් එකට පුරුදු කරනවා වගේ. අර එක්කන ගෙනත් දීපු බැටන් එක බිම දාගන්න නැතුව මේ ඒ ලීඩ් එක තියාන ගෙනියනවා. බැටන් එක මාරු වුණාට ලීඩ් එක කැඩෙන්නේ නැහැ. ආන්නේ වගේ අරමුණ මාරු වුණාට ප්‍රසාදේ මාරු වුණාට සත්‍ය කැඩෙන්නේ ආන්නේ මේ විදිහට සතිය දිනු කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ වීරියක් තියෙනවා, ලෑස්තියක් තියෙන්න ඕනේ. පෙරහුරුවක් තියෙන්න ඕනේ. ආන්න ඒක පුරුදු කරාට පස්සේ යෝගාවචරයට පුළුවන් වෙනවා සාමාන්‍ය සද්ද ටිකක් තියේදී, සාමාන්‍ය කය වේදනා තියේදී, සාමාන්‍යයෙන් හිතවිලි ටිකක් තියේදී අර ගෙනිච්ච ආනාපානය ගෙනියන්න පුළුවන්. වරින් වර හිතවිල්ලට ගිහිල්ලා ආපහුත් එනවා. සද්දට ගිහිල්ලා ආපහු එනවා. වේදනාවට ගිහිල්ලා ආපහු එනවා. එහෙම නැත්නම් මේක තව පැත්තකින් කියන්න පුළුවන්. අර ගත්ත ප්‍රයත්නේ නිසා සතිය නිසා ආනාපානෙ හොඳට හිත තියෙද්දි මේ ආනාපානෙ වැටෙයිදීම පේනවා පිටිපස්සේ පසුබිමේ ශබ්ද වගේක් තියෙනවා. බාධා කරන්නේ හිතවිලි වගේක් මොකද්ද හොල්මන් කරනවා. බාධා කරන්නේ ඒ වගේම කයේ දන්තවත් තාම දරා ගන්න බැරි නැති මොනවදෝ ඉන්න බවට වේදනාවක් වගේක් තියෙනවා. බාධා නොකරගෙන යන්න පුළුවන්. ආන්න මේ මට්ටමට මේ වීරිය පුරුදු කරනකොට ඒ යෝගාවචරය ළඟ තියෙන ඒ වීරියට කියන්නේ ගත්ත ධූරය ගත්ත වගකීම අත නාරින බිම නොතබන වීරියක්. පුංචි පුංචි බාධා තිබුණට ඒක නඩුවක් කරගන්නේ ඒක සිද්ධියක් කරගන්නේ ඒක ගණන් නොගෙන යෑමට ඇති හැකියාව බලනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සද්දයක් ඇහෙනවා හැබැයි මට නෙවෙයි කතා කරන්නේ. ආමන්ත්‍රණය කරන්නේ මට නෙවෙයි. වේදනාවක් තියෙනවා නොදැරිය හැකි නෙවෙයි. දරන්න පුළුවන්. හිතවිලි වගේක් තියෙනවා ඒවා කිසි වැදගැම්මකට නැති හිතවිලි. ආන්න එව්ව තියෙද්දි යෝගාවචරයා ආනාපානයත් එක්ක තියෙන සම්බන්ධේ එහෙම නැත්නම් මෙතන හුඟක් විචිත්‍රව මේක වැටෙන තැන තමයි සක්මනේදී මේ වම දකුණ තියෙන සම්බන්ධේ කඩා ගන්න නැතුව යන්න මට පුළුවන් මම යන්න ඕනේ මෙන්න මේකයි මේ කුසල ඡන්දේ කියලා කියන්නේ මේකයි වෑයම කියලා කියන්නේ මේකට මම හිත දැඩි කරගන්න ඕනේ මම මේකට හිත වදන් වීර්ය ඇති කරගන්න ඕනේ කිව්වොත් දවසින් දවස දවසින් දවස යෝගාවචරය ටිකක් කකුර දිගාරින්න ඕනේ කියන වේදනාවක් තියෙද්දි බව ආනාපානී කිරීමේ හැකියාව බලන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. සද්දේ සමහරట్లాට තමයි හොල්ලන ගමනට හොල්ලන පමණේ තිබුණත් පොඩ්ඩක් ඔය ගිහිල්ලා ආවට කමන්නේ දැන් ඉන්නේ සතියේනේ. දැන් තියෙන්නේ ආනාපානී කියලා අරගෙන යන්න ඉඩ තියෙනවා. සමහරට රාග නිසිත හිතවිලි තියෙද්දි ආනාපානේ පවත්වා ගන්න බැරිද? ද්වේෂ නිශ්චිත හිතවිලි තියෙද්දි ආනපන පවත්තන්න බැරිද? නැත්නම් මෝහ නිශ්චිත නිදිමත හිතවිලි තියෙද්දි ආනපන පවත්තන්න බැරිද කියනකොට යම් ප්‍රමාණයක වීරියක් වැඩෙනවා කියලා වැටහෙනවනම් අන්නේ වීරියට නමක් දාගන්න ප්‍රතිශක්තිය කියලා. යමක් දරාගෙන ඉන්න පුළුවන් ප්‍රතිශක්තිය. මේ යෝගාවචරයට මම සහතික වෙනවා අනික් අයට තරම් හිම්බිරිසාව හැදෙන්නේ නැහැ. අනික් අයට තරම් ඊශිකක්කුන් හැදෙන්නේ නැහැ. අනික් අයට තරම් උණ හැදෙන්නේ ඒ රෝග ඇවිල්ලා බීජ ඇවිල්ලා Tamanට කරදර කරත් Tamanගේ ප්‍රතිශක්තිය වැඩිලා තියෙනවා නම් ওই කිසිම බෙහෙතක අවශ්‍යතාවයක් ඕනේ ඇඟටම කියනවා ඔබ ප්‍රතිදේ හදාගන්නේ ප්‍රතිශක්තිය හදාගන්නේ මොන දීපන් බෙහෙතක් දීපු ගමන් ප්‍රතිශක්තිය නැතුව යනවා බෙහෙතක් දීපු ගමන් ප්‍රතිදේහ විනාශ වෙනවා බෙහෙත ගැන යැපෙන ගතිය වැඩි වෙලා බය ආදු නෝන්ජල් දුර්වල කොන්ද පණ නැති හිතක් එනවා ඒ වගේ මේ එනේන සද්දෙට එනේන වේදනාවට එනේන හිතවිල්ලට සමාන ප්‍රමාණයක වීරියක් යොදමින් මෙවුවා නැති ලෝකයක් නැහැ. ඒ නිසා මට තියෙන්නේ මගේ දැරීමේ ශක්තිය වැඩි කරගන්න එකයි. මගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න එකයි. එතකොට රෝග බීජවල ක්‍රියාකාරකම් අඩු වෙනවා. එහෙම නැතු මේ වෛද්‍ය විද්‍යාව උගන්වන අතර මේ විස බීජ කතාව ගත්තොත් විස බීජ නාශනය කියන වචන ගත්තොත් ගත් එකා නාශනය වෙනවා. කවදාකවත් බෑ විස බීජ කතාවෙන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩන්න. අපේ ආයුර්වේදයේ තියෙන්නේ ධාතු සම කරගනින් වාපිච්චෙන් සමනය කරගනින් විස බීජ තියෙන තැනත් ලෙඩ රෝග නොවි ඇති කරගන්න ශක්තිය හදාගන්න. ඒකට කවදාකවත් ඔය බටහිර සංකල්පයත් එක්ක ගලපන්න බෑ. ඒක නිසා අපි වීර්ය වැඩිගෙන එනකොට සතිය ආධාරය සහිත වීර්ය වැඩිගෙන එනකොට සාමාන්‍ය කෙලස් තියෙන තැනක හිටියත් ආතුර වෙන්නේ නැතුව ආශාදනය වෙන්නේ නැතුව මට ඉන්න පුළුවන්ද කියලා බලන්න නම් කෙලෙස් වලින් තමයි අපේ ප්‍රතිශක්තිය මැනෙන්නේ. එන අභියෝග වල හැටියට තමයි Tamanගේ ශක්තිය වැඩෙන්නේ. ආන්න එක වැඩිවීමක් සිදු වෙනවා ටික ටික ටික ටික Tamanට මේ රාග නිශ්චිත තැනක, ද්වේෂ නිශ්චිත තැනක, මෝහ නිශ්චිත තැනක හිටියත් ඒ රාගට ද්වේෂයට මොහ ඇති කරන අරමුණට දොස් කියන වෙනුවට මට මෙතන මේ දරා ගන්න බැරිලා තියෙන මගේ හිත දුර්වලයිනේ මගේ හිත ආතුර වෙනවනේ ඒ නිසා මට බැරිද ආතුර නොවි මගේ හිත ඇතුළට නමා ගන්න මේ රාග දේවල් වලට ගැටෙන්නේ නැතුව කියලා හදාගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර මේ කලාවක් මෙතන තියෙන්නේ. ඒක මේ කරපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද, කළපුරුද්ද කියලා කරගෙන කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය කරන්නේ කෙලස් නැති තැනක රාග නැති තැන, ද්වේෂ නැති තැන, මෝහ නැති තැන හොඳට සතියත් වීර්යයත් වඩනවා. වඩලා ටිකක් කෙලස් තියෙන තැනට Taman යනවා නෙවෙයි. Tamanට එද්දී උත්සාහ කරලා බලනවා ඒ ඒ ඒ කෙලෙසි ඇවිල්ලා Taman කෙලසන්ට උත්සාහ කරත් මට පුළුවන් ද අරස වෙයි. ඒ වගේම කෙලෙසක් ඇවිල්ලා කෙලසුණත් ඊට පස්සේ නැවතම පිටගෙනක සහයෝගයක් නැතුව මට පුළුවන් ද ආයේ මගේ හිත පිරිසුදු කරගන්න. මට පුළුවන් ද ආයෙත් ප්‍රකෘති தත්ත්වෙට එන්න කියලා මේ වීරිය මට්ටම පුදුම විදිහට එනේන කෙලෙස් එක්ක වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ගන්නවා මේ ප්‍රතිශක්තිය ගන්නවා මේ දැරීමේ ශක්තිය වෙන කිසිම ලෝක ලෞකික විශ්යකින් ගන්න බැරි තරම් මේක කරන්ඩ දැන් මේ මේ මට්ටමේ ඉන්නකොට මේ මිනිස්සු ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරයකම ඉන්න ඕනේද එහෙම නැත්නම් වරින් වර ගමකට ගිහිල්ලා පින්නපාතයක් කරන ගමන් ගමේ තියෙන ওই විකෘති දේවල් බලබලත් ඇවිල්ලා නැවතත් හිත අදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරක ඉන්න ගමන් භාවනා කරනකොටදී নানা ආකාර කෙලසෙන දේවල් එනවනේ. ඒ චේතිත් මට පුළුවන් ද යාන්තමට ලාවට පොඩි සතිය පවත්වාගෙන යන්න. ආන්න මේ විදිහට කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් මගේ වචන වල හැටියට මම කියන්නේ මේ වීරියත් මේ සතියත් විවිධාංගීකරණය වෙන්න පටන් පුංචි ප්‍රශස්ත විද්‍යාගාර தත්වක ඇති කරගත්ත මේ වීරිය සතියේ ආධාර සහිතව ටික ටික ටික ටික පතුරවන්න යනවා. මම විෂයක් වශයෙන් ඉගෙන ගත්තේ කෘෂි කර්මයේ. අපිට උගන්වනවා ඒ කෘෂි කර්ම විෂය උගන්වනකොට යම් කිසි වෙලාවක අපි විද්‍යාකාර තත්වයක් අරදී වැඩිම ආර්ද්‍රතාවයේ වැඩිම පොහොර වැඩිම උෂ්ණත්වය වැඩිම ශ්‍රමය දීලා ගත්තොත් විද්‍යාගාරයේදී එක වර්ග අඩියක් තුල ගොයන් ගස් ටිකක් පවලා කොච්චර කසන ගන්න පුළුවන්. ඒතොර කියන්න පුළුවන් මේ වර්ග අඩිය මෙච්චර හැමනම් හෙක්ටයරකට මෙච්චර අසන තියෙනවා කියලා. ඒ අසන හිතා ගන්න බැරි එකක්. මොකද ඇටි වෙන්න ආලෝකයේ තියෙනවා, ඇටි වෙන්න පොහොර තියෙනවා, ඇටි වෙන්න ශ්‍රමයේ තියෙනවා, ඇටි වෙන්න ආර්ද්‍රතාවයේ දෙනවා. ඊට පස්සේ බලනවා එහෙම කරලා හොඳම වර ඒ ඒ ඒ ප්‍රභේදේ වෙන් කරගන්න. අර අර ප්‍රසස්ත. ඊට පස්සේ ඒ දේ විද්‍යාගාරයේ ළඟ තියෙන ශේස්ත්‍රයේ එළිය වවන. එළිය වවල ඇති වෙන්න ශ්‍රමය දෙනවා. ඇති වෙන්න පොහොර දෙනවා. නමුත් අච්චරම නෑ විචලිය සාධක ටිකක් වෙනස් වෙනවා. එතකොට අර විද්‍යාගාරයේ තිබුණ තරම් නැති වුණාට ශේෂ්ත්‍රයට ගියාට පස්සේ අසන්නේ අඩුවක් වෙනවා. නමුත් අපි දන්නවනේ විද්‍යාගාරේ බෑනේ රටට ඕන තරම් වවන්නේ. අපිට ඒක ශේෂ්ත්‍ර පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කරනකොට යම් කැපකිරීමක් කරන්න වෙනවා. අසන අඩුවීමක් වෙනවා. ඊට පස්සේ විද්‍යාගාරයේ ශේෂ්ත්‍රයේදී ආයතනයක් අර වර්ග අතර වෙනසක් ඇති කරලා බලනවා කොයි එකද හොඳ කියලා. ඊට පස්සේ ඒ හොඳම කියන ප්‍රභේද රටේ ඉන්න දක්ෂම ගොවියට දෙනවා. දීලා කියනවා ඔබ මෙතෙක් කල් හොඳට වාර්තාවල් හොඳයි. මේ වර්ගය දක්ෂ ගොවියගේ தත්වයට තියෙන වවනකොට කොහොමද කියන්නේ. ඒකල කියනවා මේකට මෙන්න මේ මේ පොර දාන්න ඕනේ. මේකට මේ මේ කාලයට වතුර යන්න ඕනේ. මෙන්න මේවා තමයි අපි දන්න දේවල් කියලා දක්ෂ ගොවියට දුන්නාට පස්සේ අර විද්‍යාකාර ශාස්ත්‍රයේ අස්වැන්න දක්ෂ ගොවියට යනවා තාම වැටෙනවා. වැටුණට දැන් තමයි ඒ පරිශනාගාරයට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ මේ වරයි මේ ප්‍රභේදය රටට ගැළපෙනවද නැද්ද කියලා. අන්නේ විදිහට විද්‍යාකාර தත්ත්ව විද්‍යාකාර ශේෂ්ත්‍රයේ ඊගාටද සාමාන්‍ය ගොවියගේ ශේෂ්ත්‍රයේට අර හරියංකේ ඉඳගෙන ඉන්නවා කියන එක විද්‍යාකාර தත්ත්වය. රූප පේන්නේ, සද්ද ඇහෙන්නේ, බොහෝම මේ අවශ්‍ය ප්‍රසස්ස තත්ත්වයටදී වීර්ය පවත්තා. සතියත් එක්ක එකතු කරලා පවත්තා. ඊට පස්සේ සක්මනට ගියාට පස්සේ රූප පේනවා. තද්ද වලින් කරදර තියෙනවා. ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ඉරියව්ව පවත්තන්න වමේ හිත තිබ්බ හිත ඊගාට දකුණට යන්න ඕනේ දකුණේ කාය වමට යන්න ඕනේ මෙන්න මේ தත්ත්වදී කොහොමද වීර්යයි සම්මත් සත්‍යයි දෙක ගලපන්නේ ආ ඒකෙදී යම් කිසි ප්‍රමාණයකට බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් නම් අපි එදිනෙදා වැඩවලදී කොහොමද සත්‍යයි වීර්යයි පවත්තන්නේ එතකොට පේන්න පටන් අර ගන්නවා එන්නේ එන්නේ එන්නේ එන්නේ අර බාධක ධර්ම අභියෝග වැඩි වෙද්දී පවත්නන්න බලවන්න මේ වීර්යය පවත්වන්න පුළුවන් නම් මේ සතිය ඒ කෙනාට විතරයි මේ සතනේ ජය ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම ඉඳවේ භාවනා මධ්‍යස්ථානයකට වෙලා. කවුද කන්න දෙන්නේ? දවස් හතක් දීපු ගමන් ඕගොල්ලෝ එළවලා දාන්න. හැමදාම හිටියට කන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ සක්මනට බහින්න ඕන. ඊතර ගිලකියක් හරි හම්බ කරන ගමනොත් මේ සතිය පවත්වන්න. ඉන්සයි මම මේ එක පැත්තකින් පෙන්වන්න හදන්නේ ඕගොල්ලෝ සමාධිය මුල් කරගෙන හිටියනම් ඕගොල්ලෝ පරදින සටනක් කරන්න. මං කියන්නේ විශේෂම ගියත්. සතිය ඉස්සර කරගෙන යන හටනක නම් හොඳට මේක ඇතුලේදී අවශ්‍ය ප්‍රසස්ත තත්ත්ව දීලා වීර්යයි සතියයි වැඩෙන්න ඇති. ඊට පස්සේ මේ හුඟ දෙනෙක් මේ කුසීතකමට මේ ඇතුලේ සක්මන් කරන්නේ ඒක මම කැමති නැහැ. මම හරි කැමති එළියට යනවා. එළියට ගිහිල්ලා හොඳට වැල්ලේ සක්මන් කරනකොට අයිට වැඩිය ටිකක් ශේෂ්ත්‍ර මට්ටමක ඉඳගෙන මේ වීර්ය සතියත් ගැට ගහ ගන්න පුරුදු කරන්න. ඒ පුරුදු කරනකොට හොඳට අභියෝගේ වැඩි වෙනවා. සක්මණේ මැද කරගෙන යනකොට ඔන්න හිතවිලි එනවා. වේදනාව දැනෙනවා. හුඟක් හැබැයි සක්මණේ වේදනාව එනවා අඩුයි. ඒ වගේම සද්ද ඇහෙනවා. මෙහෙම කරගෙන යන්තම් සත්‍ය වඩාන ගිහිල්ලා යහපත හැරෙනකොට ආන්න සත්‍ය කඩලා හැරෙන ඉරියව්වේදී ගොඩක් රූප වේින පටන් ගන්නවා සද්ද ඇහෙනවා ක්‍රියාකාරකම් වැඩි වෙනවා සතිය කැඩෙනවා ඊට පස්සේ ආයෙ හිටගෙන ආයෙ මෙහා පැත්තට එනකොට මැදදී ආයෙ සතිය වෙද්දලා කෙලවරට එනකොට කැඩෙනවා මේක ඇත්තටම යෝගාවචර කරන කෙනහිල්ලක් නෙමෙයි. මේක තමයි අභ්‍යාසය. එතකොට යෝගාවචරයට සිද්ධ වෙනවා අර සක්මනේ පවත්වාගෙන ගිය සතිය හැරෙනකොට කඩා ගන්න නැතුව ඉන්න බලන්න. අදිෂ්ඨාන කරගෙන යනවා මෙතෙන්දි කැඩෙනවා. මෙතෙන්දි ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා. රූප පේන්න ඉඩ තියෙනවා. මගේ හැල්ම ආහාර වෙනස් වෙනවා. ආහන්නේ වෙනස් වෙද්දිත් මට පුළුවන් ද ගෙනිච්ච වීර්ය කඩා ගන්න නැතුව, ගෙනිච්ච උනන්දුව කඩා ගන්න නැතුව, සත්‍ය කඩා ගන්න නැතුව එන්න කියලා දවසක කොයි වෙලාවක හරි එහාට ගිහිල්ලා හරවගෙන එනකොටත් සත්‍ය කඩා ගන්න නැතුව එන්න පුළුවන් නම් ඒකෙදි පේන්න තියෙනවා පරියන්කේ හම්බෙන්නේ නැති අතිරේක අභ්‍යාසයක් සක්මනේ තියෙනවා. මෙන්න මේ ඉරියව්ව වෙනස් වෙද්දී සත්‍ය කඩා ගන්න නැති එක ගැන අපේ භාවනා පාරිභාෂික ශබ්දමාලී ශබ්දමාලා පාවිච්චි කරන්නේ ඉරියාපත සංදි ස්ථානවල සතිය පැවැත්වීම කියනවා. ඉරියාපත සංදියේක සතිය පැවැත්වීම. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හයිවේ එක වාහනයක් අරගෙන යනකොට ඕක ඇති මහා ඩ්‍රයිවිං මගුලක් නැහනේ. කෙලින් තිබ්බා ගියා. පහගෙව ඔය අනේකයි තියෙන්නේ. නමුත් අපි හිතමු හයිවේ එකේ ඉඳලා එක්සිට් එකක් ගන්න හදනවා කියලා. ගන්න හදනව නම් අපි ඈත ඉඳලා සයින් ෆලෝ කරන්න වෙනවා. සයින් දැනගෙන Tamande යන්න ඕනේ පිටරටවල දෙන ඉලක්කම් වලින් අපි ලංකාවේ දාලා තිනවා ගමේ නම දාලා තිනවා ඒක එනකොට Taman ට්‍රැක් එක ගන්න ඕනේ ඒ පැත්තට අරගෙන මේ පිවිසුම් මාර්ගයේ එනකොට වේගය අඩු කරලා පිටිපස්සේ එන වාහන බලලා ඉස්සරහින වාහන බලලා ඒ පැත්තට දානකොට මාර්ග නීති ටික අනුගමනය කෙරුවේ නැත්නම් ඇක්සිඩන්ට් වෙන්න ඉඩ තියෙනවා මොකද මේ පැත්තෙනුත් එන වාහනේ ඉඳ තියෙනවා. මේ යන වාහනේත් වේගය අඩු කරන්න වෙනවා, හරවන්න වෙනවා, සිග්නල් දාන්න වෙනවා. හයිවේ එකේ නම් සිග්නල් දාන්න වෙන්නේ සාමාන්‍ය අපේ මේ පාරක යනකොට අන්නේ සංදිස්ථානවල තමයි ඇක්සිඩන්ට් වැඩි. නිසා සංදිස්ථානවලදී ගරු කටයුතු නීති රාශියක් තියෙනවා. ඒ නීති අනුගමනය කෙරුවොත් අනතුරු වළක්ව ගන්න පුළුවන්. එන්නේ ඒ ක්‍රියාවලියම සර්වචනanse ඉරියාපත සංදීයකදී සත්‍ය පැවැත්වීමට නම් කරන කෙලින් යන මිනිස්සය හැරෙනකොට පරියන් සක්මනේ හැරෙනකොට ගෙනිච්ච සත්‍ය කඩා නොගන්න නම් එකක් තමයි ලෑස්ති වෙලා යන්න ඕන. මම දැන් ඉන්නේ සතිය කැඩෙන තැනක. ඒ නිසා නොකඩා ගැනීමේ කුසල ඡන්දයක් පහළ කරගන්න. ව්‍යායාමයක් කරන්න ඕන. ව්‍යායාමයක් කරගෙන කැඩෙති කැඩෙති නැවත නැවත කරනකොට අර ඉරියාපත සංධියකදී මේ වීර්ය අඛණ්ඩව පවත්වාගෙන යන යෝගාවචරයට පමණක් මේ පරියංකේදී ඇති කරගත්ත සතිය සක්මන්ට ගෙන යාමේ සූරකමක් ඇති වෙනවා. ඊට පස්සේ එදිනෙදා වැඩවලදී අනන්තවත් ඉරියව් මාරුයි. ඉරියාපත සංදි ගොඩාක් තියෙනවා එදිනෙදා වැඩවල. අන්නේ සෑම සංදි ස්ථානයකදීම සතිය පැවැත්වීම පිළිබඳව මම සහතිකයක් දෙන්න කැමතියි. නමුත් මම කියන්නේ ඔතෙන්දී සමාධිය පවතිනවා කියලා. එතනදී සමාධියක් බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාකවත් ඒ වක්කඩේ අකුරු හැංගුවා වගේ තමයි ඒක. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සතිය පමණයි. නමුත් කවුරු හරි යෝගාවචරයෙක් ගෙදර ගිහිල්ලත් අනේ මට භාවනා මධ්‍යස්ථාන සත්ත නැහැ. ඒ නිසා මට භාවනා කරන්න බෑ. ඒ නිසා මම මොකද කරන්න කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට තමන් උත්සාහ කළොත් ඒ මාළුවක එලෝල් ටික කපනකොට හොදනකොට අතපා හොදනකොට බිඟාන කෝපයක් හොදනකොට හැම කරන වැඩකදීම සංදිස්ථානවල සත්‍ය පවත්තගෙන යන්න පටන් අරගත්තොත් මුළු දවසෙම වැඩවලදී මොකද්දෝ එක විදියක සමාහිත භාවයක් එන්න පටන් ඒක හරියට එකම නූලකට මල් රාශියක් අමුණලා මල් දමක් ගොතනවා වගේ. දිගට නූල කැඩෙන්නේ නැහැ. සමහරට කැඩෙනවා. කරනකොට එන්න එන්න එන්න එන්න ඒ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය තුල වැඩෙන සමාධියක් වගේ සමාහිතකමක් වගේ සමතයක් වගේ එකක් තියෙනවා. ඒක ලොකු ආඩම්බරයක්. මට මෙන්න මෙච්චර ප්‍රමාණයක් කරද්දී ආරම්භ ආරම්භන ලද වීරිය සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. එතකොට ඒ වගේ කරනකොට භාවනා ගුරුවරු මතක් කරලා දෙනවා මෙන්න මේ විදිහට ඉරියාපත සංදිවල සතිය කඩා ගන්න නැතුව වැඩ කරන්න නම් දෙවන්නේක් සම්බන්ධ නැති වැඩ ටිකක් වෙන්න ඕනේ කියලා. දෙවන්නේක් සම්බන්ධ වෙච්ච එකම අපිට මේක නඩත්තු කරගන්න බැරි වෙනවා. මේ වගේ භාවනා මධ්‍යස්ථානයක නම් දෙවන්නත් සතිය වඩන කෙනෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණා සබකෝල ගතිය එනවා. කෝල ගතිය නිසා කැඩෙනවා. ඒ නිසා Taman තනියම වැඩක් කරන වෙලාවේදී සතිය අදිෂ්ඨාන කරන්න කියනවා. දැන් මම මේ වැඩ රාශිය ගොඩක් කරන්න හදන්නේ පටන් ගත්ත වීර්ය පටන් ගත්ත සතිය කඩා ගන්න තුමට මේ එක වැඩකින් තව වැඩකට එක වැඩකින් තව වැඩකට යනකොට ඒ සති ධාරාව සති මාත්‍රාව කඩා ගන්න නැතුව ගෙනියන්න පුළුවන් වුණොත් ඒ වැඩ ඔක්කොගෙම පිළිබඳ ගුණයක් එන්න පටන් ගන්නවා. එතකොට දැකගනි මේකට උනන්දු කිරීමක් වශයෙන් කියන එක දෙවන්නේක් සම්බන්ධ නැති වැඩ ටිකක් තෝරගන්න දෙක ඒ වැඩ කරනකොට තමන්ගෙන් කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා අහන්න කියපන්. වැඩි කරනකොට කොච්චරක් කලබලේ දඩබඩ ගාලා සද්ද වෙනවනම් සතිය අඩුකමට හොඳම ලකුණ. නමුත් කරන වැඩේ නිස්සද්දව නැවතිල්ලේ කරන්න පුළුවන් නම් යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තමන් කරන වැඩේ නිකුත් වෙන සද්ද දූෂණේ අඩු වෙනවා. අපි අසතියෙන් මේ පොළවේ ඇවිද්දොත් යටින් එකනට ඇහෙනවා. දඩස් දඩස් දඩස් දඩස් කාලා මයි පොළොමයි කාන්තාවත් එල්ලෙනවා. සතියෙන් ඇවිදිනවා නම් නැත්තම් දන්නවනම් පය තිබ්බත් දැනෙන්නේ නැහැ. එහෙම නැතුව මේ පැදුරක් අකුලනකොට අසතියෙන් අකුලනොත් බස බස බස බස ගහලා සද්දයක්. උන්ට සතියෙන් අකුලනවා නම් තමයි ඒකෙන් සද්ද නොයෙන්න මොන උපක්‍රමම් කරන්න ඕනද කියලා ඒ වැඩේ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට නිස්සද්දව එක දිගට සති ධාරාව පවත්වන්න පුළුවන් නම් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා කොච්චර වැඩ කෙරුවත් වෙහෙස දැනෙන්නේ හිත විස්්‍රාම වෙන්න පටන් කරන කරන වැඩේ හිත විස්්‍රාම වෙනවා. ඒ නිසා උදේ පටන් ගත්ත ඉඳලා හැන්ද වෙනකන් මහා මේ දාඩිය දාන වැඩ කරන්නේ කොච්චර වැඩ කරත් ඒ ශක්ති නිකුත් වෙන ප්‍රමාණය සහ ලේවලින් නිපද වෙන ශක්තිය අතර සමතුලිත භාවයට ආවට පස්සේ ඒ යෝගාවචරය නිකන් මේ දොළොස්මයේ පහනක් වගේ. ඔය පත්තු කරපුවා ඔය පත්තු විපත්තු කියන. නිවිල්ලක් කියන්නේ හතියක් නෑ විශේෂයෙන්ම මානසික අසහනිය නෑ. අපි කියන ඔය මේ ආතතිය එතන එතන එතන එතන නතර නැති වැඩේ ඉවරයි ඊගා වැඩේට යනවා නිකන් අලුත් වෙනවා හිත අලුත් වෙන ගතියක් වෙනවා මේකට මම පාවිච්චි කරන වචනේ තමයි තිරියන් වෙනවා කියන්නේ නාකි වෙන්නේ ওই නාගේ වෙන්නේ හොස්ස දික් වෙන්නේ මේ හොස්ස ඇකිලෙන්නේ එකවර වැඩ දෙක තුනක් දාගෙන අර මිනිහත් එක්කත් රණ්ඩු කරලා මේ මිනිහත් එක්ක රණ්ඩු කරලා අවුල් කරන්න පටන් අරගත්තොත් gedara මිනිසුත් නාකේ. නමුත් කවුරු හරි තමන්ට අවශ්‍ය වැටික ඒ නිසි නැවතිල කරනකොට බලාගෙන ඉන්නකොට බලාගෙන මිනිහට සීයේ හිටිනවා. මම ඒ දවසක් ඔය පුස්තකාලයට යන්න එනකොට ලොකු ස්වාමීන් වහන්සේ මම දැක්ක අතෙන් යනවා ආපහු වෙනවා මෙතෙන් යනවා ආපහු වෙනවා මම ඉතින් පුස්තකාලේ නතර කරලා ඉවරලා මම බලාගෙන බලනකොට කහ පාට රිදි කැලක් ගෙනලා ජනිල් බිච්චි උඩ හොඳට දිගෑල හොඳට අතගාලා රැලි නැති වෙන්න හැදුවා. ඊට පස්සේ ගිහිල්ලා ඒක උඩ කැන්වස් එකක්ද කුෂන් එකක්ද ගොඩගෙන ආයතන හොඳට අතගාලා තිබ්බා. තියලා ගිහිල්ලා තට්ටු තුනක් හතරක් තියලා පුංචි බුදු පිළිමයක් ගෙනලා ඒකට තිබ්බා. දැන් තියලා ඒක දිහා හොඳට බලහින්න කම්පෝට් ළමෙක් නිකන් කොම්පිට්ටුවක් හදනවා. ඒක ලියලා පිටිපස්සෙන් ගෙනලා වටාත්තක් තිබ්බා. කියලා බලහිනකොට මට කැස්සක් ආවා. හරි මොකක් හරි කියලා ලොකු දාන දැනගත්තා මම ඉන්නවයි. ළඟ කවුරු හරි ඉන්නවයි කියලා. මම දැක්කා අර බුදු පිළිම ගේන කොටත් ඒක හත් දෙක ගේන්න බෑ වෙවුලනවා. ලොකු සංසයට පත්තම් කරගෙන ඉන්න මිනිසයා. ඉතින් දැක්කර පස්සේ මොකද මේ නම ආවේ කියලා. මං කව ස්වාමීන් වහන්සේ මට ওই වැඩේ කිව්වනම් මම කරලා දෙනවනේ. ওই බර උස්සන්නේ මොකද්ද කියලා. ඒතර කියනවා ওই නම කරලා දුන්නා මට සතිය පිහිටන්නේ මම මේ බැලුවේ මේ වැඩ ටික කරන ගමන් කිසි කෙනෙක් නැහැ කවුරුත් යන්නේ නැහැ ඒ වෙලාවට එක දිගට මේ වැඩ ටික සතියෙන් කරන්න පුළුවන් කියලා. ආන්නේ වගේ දේවල් කරලා බැලුවොත් තේරෙයි අපිට මේ කුසීතකම එන්නේ අපිට මේ විශ්‍රාම ගන්න ඕනකම තියෙන්නේ ඕනකට වැඩිය ශක්තිය මුදා හැරීම නිසා. මේ මානසික අසහනය නිසා මේ දේ මේ පැය ඇතුළත මේ කාලය ඇතුළත කරගෙන යන්න තියෙන දැඩි මේ අවශ්‍යතාවය නිසා අපි පුදුමාකාර අසහනකාරී අසමතුලිත අසමබර ව්‍යායාම රාශියකද කවදා හෝ මේ පරියන්කයකින් සක්මනකින් එදිනදා වැඩ වලින් පුරුදු කරගත්තොත් අපේ ප්‍රශස්ත වේගය ඒක බලන්න සුන්දර කාව්‍යයක් කවුරු හරි තමන්ගේ ප්‍රශස්ත වේගයට වැඩ කරනවා නම් ඒක දිහා බලා ඉන්නකොට ඒ බලා ඉන්න එක්කනටත් ලොකු විවේකයක් ඇති වෙනවා ලොකු මේ සතියක් ඇති වෙනවා හරියට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සන චිත්‍රයක් නිර්මාණය කරනවා එහෙම නැත්නම් දක්ෂ මූර්ති ශිල්පියෙක් ලක්ෂණ ඒ මූර්තියක් හදනවා වගේ හැම වෙලාවෙදීම තමනුත් සතිමත් වෙන අතර තමනුත් වීරිය සමසේ යොදවන අතර බලාගෙන ඉන්න කෙනාටත් වීර්යය ඇති කරනවා. ඒකෙම අනිත් පැත්ත තමයි යම් කිසි කෙනෙක් ආචහිත්‍ය ගුණා බැඳා වගේ කලබලෙන් දඩබඩෙන් වැඩ කරන්න පටන් අරගත්තොත් බලානින් මනුෂ්‍යගේ සත්‍ය කැඩේ. නිසා කල්යාණ මිත්‍රන් අතර ඉන්නකොට ඉබේම හොඳ ভাইබ්‍රේෂන් එකක් අපිට එනවා. එහෙම නැති තැනකට ගිය ගමන් අපි ළඟ තියෙන මේ හොඳ සුවසේවාවල් සේරම වැය වෙලා නිකන් වේලිච්ච කරෝල කෑල්ලක් වාගේ වේලෙන්න පටන් ගන්නවා. එන්නේ ඒ බව තේරෙන්නේ අපිට යම් යම් තැනකට යනකොට අසහනකාරී ගතියක්, වෙහෙසකර ගතියක්, තරන්න බැරි ගතියක් තේරෙන්නේ මේක හොඳට පුරුදු කරගත්තොත්. විවේකීව මේක පුරුදු කරාට පස්සේ තේරෙනවා මේ පාපතරයන් ඉන්න තැනකට ගියාම කලබල වෙන මනසක ළඟට ඉන්න ගියාම ආහාර දිරවන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. මහා පුදුමාකාර වෙහෙසකර තත්වයක නැති මේක හිතන මේක අභිඥා කියලා. මොනම අභිඥාවක්වත් නැහැ. මේ කය හොඳට අවබෝධ කරගන්න ඕනේ. යාට අවශ්‍ය වේගය දීලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඔය 12 මහේ පහන වගේ වැඩ කරගෙන යනවා. එහෙම තව කෙනෙක් දැකපු ගමන් පුදුමාකාර ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාත් වැඩ පෙන්වන්න කරනව නෙවෙයි ශරීරේ රත් කරගෙන ඉන්නකොමට සත්‍ය පවත්තන්න ඕනකමට ඒ වැඩ කරනවා මිසක්කා මීහරකෙක් කර මැටි පාගෙනම ගොනෙක් වැඩ කරනවා වගේ වැඩ කරන්න යන්නේ නැහැ. ආන්නේ විදිහට මේ සම්මා වායාමයේ පුරුදු වුණාට පස්සේ තමක් මිතුවාකල් සංසාරයෙන් නොහිතපු වර්ගේ. ඊටාමත්ම ගැඹුරු අධි කුසල් වලට කොච්චර දෝ ඉඩ ලැබෙන්න පටන් අර ගන්නවා වීර්ය හරියට යොදන්න ගන්නවා. ඒ කතාවේ ඒ කතාවේ මුලටම තියෙන්නේ තාමත් නොඋපන් අකුසල ධර්ම නොයිපද වීම පිණිස වෑයමක් ගන්න. ඊට පස්සේ උපන් අකුසල ධර්ම දැනටමත් චිත්තසංතාන තියෙන උකස උපන් අකුසල ධර්ම ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. මෙන්න මේ දෙකේ සාර්ථක වෙච්ච එකනට විතරයි නූපන් කුසල් නොයිපද වීම පිණිස වීරිය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඊ ගාවට තමන් කළ යුතු අදි ශීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි ප්‍රඥා ශික්ෂාව වැටහෙන්නේ තමන්ගේ චිත්තසංතානයේ හැකිතාක් දුරට නූපන් අකුසල් නොයිපද වීම පිණිස ප්‍රයත්න කරනකොට. උපන්න කුසල් දුරු කරගන්න පිණිස ප්‍රයත්න කරනකොට මේ මනුස්ස ජීවිතයක අවශ්‍ය නම් සක්විති රජ වෙන්න. අවශ්‍ය නම් සම්මා සම්බුද්ධත්වයට යන්න. ඕනම දෙයක් කරන්න හැකියාව මේකේ තියෙනවා. නමුත් අපි ඉතාමත්ම පටු මානසිකත්වයක ඉඳගෙන මම මෙහෙම කෙනෙක් මට අරක නැහැ මේක නැහැ කියන මිසක්කා කවදාකවත් අපේ චිත්තසංතානීය අකුසලයෙන් තොර කරලා ජීවත් කිරීම තමයි අපේ ශ්‍රේෂ්ඨම ශිෂ්ටාචාරය ශ්‍රේෂ්ඨම මනුස්ස ගතිය ශ්‍රේෂ්ඨම මහත්ම ගතිය කියලා දන්නේ. මේකට හේතුව මට දොස් කියන්න හිතනවනේ නිකන් කියන මේ ආගම තමයි අපිව කාබාසිනිය කරලා. ආගම විසින් අපි මේ කුසල් කිරීමේ මොකද්දෝ පුරුද්දකට පුරුදු කරලා. පින් කිරීමේ වැඩකට පුරුදු කරලා කරත්ත බැඳගත්තු ගොන්න වගේ පින්කම් කරන්න හදනවා. නමුත් පවු නොකිරීම කියන එක දන්නේ ඉතින් බුදුවරු කියනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනමගද සියලු පවින් වැළකියා. සබ්බ පාපස්සා කරන එක පච්චක් කොටා ගන්න පපුවේ. සබ්බ පාපස්සා කරන මොච්චරයි යෝගාවචරකම්. කුසලසෝප සම්පදා තියෙන ඊට පස්සේ. දැන් අපි කරලා තියෙන්නේ මේ කුසල් කරන්න හදනවා සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වීර්ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අරයට ඉස්සලා මෙයා පිංගම් කරන්න හදනවා. පැනලා වැඩි කුසල් කරගන්න උත්සාහ කරනකොට කොහිදෝ නැති මොනවදෝ රාශියක් ඇති වෙනවා. ඒ නිසා භාවනා ජීවිතය සහ ආගමික ජීවිතය අතර වෙනසෙදී මේක එක ජීවිතයක කරන්න බැරිද කියලා හිතන තරම් ලොකු වෙනසක් තියෙනවා. නෝක කළ හැකි. තමන් මේ අකුසල් නොකිරීම සඳහා ගන්නා ප්‍රයත්නය අවබෝධ කරන කටයුතු කරන්න කරන්න කරන්න මේ පින්කම් කිරීමේ අවශ්‍යතාවය නැතු වෙනවා. පින්කම් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ බුද්ධෝත්පාද කාලේ මේ ක්ෂණ සම්පත්‍ය උපයා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. ඒක තියෙද්දී අපි මේ මොනවදෝ දේවල් එකතු කරන්න හදනකොට ඒවා සංස්කාර වෙන බව දන්නවනම් ඒක පිළිබඳව පුදුමාකාර ජුගුප්සාවක් පුදුමාකාර දුකක් පුදුමාකාර ලැජ්ජාවක් ඇති වෙන පටන් අර ගන්නවා මේ ඇතුලේ කොච්චර දෝ කෙලස් තියෙදි ඇතුලේ කොච්චර දෝ సంతාන ජීවීමේ පිටින් උපකමට්ටම් කරන්න හදනවා හරියට මේ අසුචි පිරිච්ච කාලයක පිටින් පින්තාරු කරන්න හදනවා ඒකෙන් නිතරම ඕජාව වැක්කිරෙනවා. වැක්කිරෙන හරියක් වැක්කිරෙන ගඳ ගන්න දේ. ඔය කොච්චර පින්තාරු කරත් අසුචි අසුචිම. ඒ නිසා මේ අසුචිය දැක ගන්න එක උගව දෙනෙක් හිතනවා පවක් කියලා. නෑ මේක තමයි පින කියන්නේ. Tamange හිතේ තියෙන පිරිසුදු වැඩක් කරන්න ගියාම ඇති වෙන බාධාවල් ටික දැක ගන්න එක බුදුන්ඩ කරන්න බෑ. ගුරුන්ඩ කරන්න බෑ. දෙයියන්ට කරන්න බෑ. ඒක තමයිම බලන්න ඕනේ. ආන්න ඒකට තියෙන මේ වීරිය නූපන් අකුසල් නොයිපද වීම පිණිස ඇති වීර්ය උපන් කුසල් දුරුවන් කිරීමේ වීර්ය මෙන්න මේ දෙකට සතිය සහ මේ වීර්ය දෙක ළඟ ළඟ වැඩ කරනවා මේක කෙරුවට පස්සේ නැත්නම් මේකට යම් ප්‍රමාණයකට හිත හදාගත්තට පස්සේ මේ මේ තැනට හිත සකස් කරගත්තට පස්සේ ජීවිතේ හම්බෙන ප්‍රස්තාවල් පින් කිරීම සඳහා එහෙම නැත්නම් කුසල් කිරීම සඳහා එන ඉඩ පුදුමාකාර විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තමන්ට පුළුවන් වැඩි මහන්සියක් නැතුව මෙතෙක් හිතා ගන්න බැරි තමන්ගේ ජීවිතේ ළඟා කර ගන්න බැරි උත්කෘෂ්ඨ කුසල් මම මේ උත්කෘෂ්ඨ කුසල් කියන එකෙන් අදහස් කරන්නේ අදි ශීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි ප්‍රඥා ශික්ෂාව ඉබේම පෑදෙන්න පටන් ඊට පස්සේ තමයි මේ උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස භාවනාය, වේපුල්ලාය දිනු කර ගැනීම සඳහා හැකියාව පහළ වෙන්නේ. ඉතින් අපි මේ මේ පිළිවෙල අකුසල් නොකිරීම ඉස්තර වුණාට පස්සේ කුසල් කිරීමට ප්‍රස්තාව ලැබෙනවා කියන මේ පිළිවෙල අමතක වෙලා කුසල් කිරීමට ඉස්සර වුණාට පස්සේ වෙන්නේ කරත්තේ පසර දාලා ගුණා ඉස්සරහට කෙරුවා. ඉතින් ගමනක් නැහැ. මොකද ගුණාට රිවර්ස් ගියර් එක නැහැ. ගුණාට තියෙන ෆෝවර්ඩ් ගියර් එක විතරයි. ඌ ඉස්සර වුණොත් ගමන යනවා. පසර දාන්න ගියාට ගුණාට කරත්තේ ලල්ලු කරන්නේ. මෙන්න මේ දේ වෙනස් වුණාට පස්සේ මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ ඒ මිනිස්යාට යෝගාවචරය කියයි. හැබැයි එතකොට මම අර කියපු විදිහට ප්‍රශ්නයක් මතුවෙනවා තමන් කොහොමද මේ ලෝකේ පවතින සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර වලට පින්කම් වලට සම්බන්ධ වෙන්නේ කියලා. මම මම දෙන උත්තරේ මෙච්චර කවදාකවත් එහෙම දෙයක් පටන් ගන්න එපා. පටන් ගන්න කවුරුහරි උදව් කරලා ඉල්ලනවා ඕනේ උදව්වක් කරන්න ඉල්ලන හින්දා. කවදාකවත් Taman ආරම්භ කරන්න එපා මේවා ආරම්භ කෙරුවොත් කොතනින් කෙලවර වෙනවද කියලා දන්නේ කවුරු කුසල් කෙරුවත් අපිට ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන් ඕනේ උදව්වක් කරන්න නමුත් කවදාකවත් Taman මේවට මුල් වෙන්න එපා එතකොට අපි ලෝකත් එක්ක ගැටුමකුත් නෑ අපිට කරන්න පුළුවන් අවශ්‍ය උදව්වක් ඕනම් කරනවා නමුත් කිතා කියනවා මට කරන්න තියෙන ලොකුම උදව්ව තමයි මට පැත්තකටලා විවේක වෙන්න දෙන්නේ මම කැලලක් ඕන කාගෙන බලයක්. ඔබට ඕන දෙයක් තියෙන අරන් බලයක් මට විවේක වෙන්න ඕන කියලා යන්න පටන් අරගෙන පස්සේ ලෝකය හැදෙනවා. මේන්න මේ චිත්ත චිත්ත ප්‍රවෘතිය මෙන්න මේ මේ સંદર્ભය මේ කියන වැඩපිළිවෙල ජීවිතයට සම්බන්ධ වුණාට පස්සේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ අපි මේ manussකමෙන් ප්‍රයෝජන ගන්නවා. එහෙම නැත්නම් මනසක තියෙන විකසිත වෙන්න පුළුවන් ඉඩපහඩුකම් අසීමිතව විකසිත වෙන්න ඉඩ දෙන්න පටන් අරගන්නේ වග බලා ගන්න ඕනේ මම මින් මනත හිතලා කවදාකවත් අකුසලයක් කරන්න කෙරෙයි නමුත් ඒක ඉතින් කරන්න දෙයක් නෑ ඒක අපේ දුර්ලභම හිතලා කරන්නේ නෑ <clears throat> එතකොට අකුසල කියන එක කර්ම කියලා අපි සිංහලෙන් කියනවානේ. කර්ම රැස් කරන්නේ නැහැ කියලා. අකුසල හෝ කුසල වෙන්නේ කර්මනේ. ඒතර කර්ම රැස් නොකිරීමට යම් කිසි කෙනෙක් විනිශ්චය කරනවා නම් අතීත කර්ම ගෙවම් කළා අතීත කර්ම රැස් නොකිරීම හරහා මේ මුට්ටිය හිස් කරන්න අපි උත්සාහ කරනවා නම් කර්ම කියලා කියන්නේ චේතනා. චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ වීජ ගණිතමේ ඍජු සමීකරණයක් අපිට දීලා තියෙනවා. හැම පහල කරන චේතනාවක් පාසාම කුසල් හෝ අකුසල් රැස් යෝග ජීවිතය අපි උත්සාහ කරන්නේ හැකිතාක් අලුතෙන් චේතනා පහල නොකර අලුතෙන් අදිෂ්ඨාන පහල නොකර තාටමන් නැතුව ප්‍රයෝග කරන්නේ නැතුව එන දෙයට ගැළපිලා යන්නේ. මෙන්න මේකයි මේ වීරියේ තියෙන වෑයමත් දෙක සංසන්දනය කරන්න ගියාම සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා වීරියවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා. මේ ශාසනයේ තියෙන වීරියවන්තයා. නමුත් කොතෙන්ද දුරට යනකම් වීරියෙන් අපි එලවන්න ඕනද කොතෙන්ද ඒ බර බහා තබන්න ඕනද කියන එක අපි ඊයේ ටිකක් සාකච්ඡා කරා. උදාහරණ වශයෙන් කියනවා නම් අරමුණ මෙනෙහි කරන්න ඕනද කොච්චර වෙලා යනකම්. ඊට පස්සේ මේ මෙනෙහි කිරීම නතර කරලා ස්වභාවයෙන් මතුවෙන සත්‍යයට සමාධියට ඉඩ දෙන්න ඕනද කියන එක හරියට දන්නවනම් යෝගාවචරයා වීර්යයෙන් එළවිය යුතු තැන දක්වාම එළවලා භාවනා ගැම්ම පටන් අරගත්තට පස්සේ ඒකට ඉඩ දෙනවා. නමුත් අද ඒක කරාට හෙට ආය භාවනා කරනකොට ආයසරයක් ආධුනිකෙක් විදිහට පටන් ගන්නවා. පටන් ගන්න එළවිය යුතු තැන දක්වාම එළවන්නවා. එළවල එළවලා භාවනා ගැම්ම ගත්තට පස්සේ එහිමීට අයින් කරනකොට සක්‍රීය සතියේ සක්‍රීය වීර්යයේ ඉඳලා අක්‍රීය වීර්යයට මාරු වෙන එක තමයි මම කිව්වේ මේ ඕටෝ පයිලට්ින් දානවා කියලා ප්ලේන් එකක්. මෙන්න මේ කලාව තේරුම් ගන්න තේරුම් ගන්න යෝගාවචරයට තේරෙනවා මෝඩයා අසත්පුරුෂයා කල්යාණ ධර්ම දන්නේ නැති එකන හැමදාම තටමනවා. හැමදාම අවුල් කරගන්නවා වැඩේ. ඔය කල්යාණ මිත්‍රයා නැත්නම් සත්පුරුෂයා වීරිය පිළිබඳ හොඳට දන්න කෙනා හැමදාම ආධුනිකයෙකුගෙන් පටන් අරගෙන මුලදී වීරිය යොදනවා. වීරිය යොදලා භාවනා සකස් වෙගෙන එනකොට ඒ සතියේට සමාධියට වීරියට වීඩියෝ පැත්තකට කරලා මේකට යන්න අර හිටියට පස්සේ තමන් හොඳට පුරුදු කරගන්නවා අතහැරිය යුතු තැන්වලදී අතහරින හැටි. මේ අතහැරිය යුතු තැන වීරිය අතහැරිය යුතු තැන හරියට වැටහෙන්නේ මේ සතර සම්‍යක් ප්‍රදන් වීරිය මට්ටමේදී නෙවෙයි ඒක ඊගාට වැටෙන්නේ ඊට පස්සේ හම්බෙනවා අපිට සතර irdipaද ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා විරිය irdipaදයක් විදියට එතනදිත් වීර්ය ඔලමනයි ඊට පස්සේ අපිට වීරිය හම්බ වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්මයක් විදිහට. අන්න එතෙන්දි තමයි සතිය තල තුනා වෙන්න පටන් අරගන්නේ. ඉන්ද්‍රිය වෙච්ච සතිය බල සතිය බවටපත් වෙනකොට සති බලයේ බවටපත් වෙනකොට තමයි යෝගාවචරය හොඳටම කොතෙක් දුරට තල්ලු කරලා ඊටද කොතනින් එහාට ඉබේ සිට වෙන තැනට යනවද කියන එක තීරුම් ගන්නේ සති විරිය ඉන්ද්‍රිය ඉන්ද්‍ර විරිය බලයේ බවටපත් වෙනවා. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බල කතාවේදී මේක සඳහන් වෙන්නේ සතර මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි මේ පොත මෙව කරලා තියෙන්නේ මට මේ වෙලාවේ මතක් වෙන කොහොමද කරන්නේ යන මතක් වෙයි. ඒකේ සඳහන් කර තියෙනවා බල කතාවේදී කුසීතේ න කම්පතිති විරිය බලං කියලා. ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට යෝගාවචරය නිතරම දල්ලාගත් වීර්යයකට උත්සාහ කරනවා. උත්සාහ කරාට කෙලෙස් සහිත හිතේ මේ කෙලෙස් නින්දක් කියලා එකක් තියෙනවා. ඒක කොච්චර උත්සාහ කරත් වළක්වන්න බෑ. ඉතින් යෝගාචර කර කර යනකොට සමහරට හිතගෙන බුදින වෙලාවල් එනවා. පරියන්කේ බුදින වෙලාවල් එනවා. හිතා ගන්න බැරුව ඉරියව්ව වැක් කරන වෙලාවල් වෙනවා. ඉතින් ඒකට හරියට පශ්චාත්තාප වෙනවා. මේක නොවිය යුත්තක් කියලා. මොකද දවසක තීරුම් ගන්න ඕක තමයි කියන්නේ Tamanට මේකේ පාලනයක් නැහැ. කොහොම කරත් වීරිය පාත්‍රනකොට කුසීතකම එනවා. ආන්නේ කුසීතකම ආවට හිත වට ගන්න නැතුව හිත සලා ගන්න නැතුව ගත කරන්න පුළුවන් නම් මේක manussකම කියලා මේක වෙනස් වෙන ධර්මයක් කියලා මේක විපරිණාම ධර්මයක් කියලා Tamange ඇති මේ යම් යම් වෙලාවකට පහළ වෙන කුසීතකම් වලට අනුකම්ප කරලා තේරුම් ගන්න පුළුවන් තැනට එනකොට තමයි යෝගාවචරයා මේ වීරිය කියන ධර්මයේ මත ඉඳගෙන හිත අමනාප ගන්න නැති අමනාපකම් ගන්න නැති වෙන්න ඉගෙන ගන්න. එතකොට මේ යෝගාවචරයට භාවනා කර කර යනකොට සමහර වෙලාවල සමන්ට කියන්න බෑ මේ වෙලාව නිින්ද ගිල්ලක් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඒ වෙලාවේදී ආපහු සිහිය එනකොටම දැඩි වීර්යයකට උත්සාහ කරපු කෙනෙක් නම් පාලනයෙන් ගිලි වුණා මගේ හිත නින්දට වැටෙනවා කියලා ලැජ්ජාවකටපත් වෙනවා. සැලෙන තත්ත්වකටපත් වෙනවා. නමුත් සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා මේ වීරියත් අනිත්‍ය නම් වීරියත් දුක පිණිස පිහිටනවා නම් ඔය කුසීතකම කියලා කියන්නේ වීරිය පෙරලිය අවස්ථාවක් තමයි. ඒකටත් වීරිය වගේම සමහිතින් බලන්න පුරුදු ඒක බොහෝම අමාරු කාර්යයක්. මෙන්න මේ සංදිස්ථානයේදී යෝගාවචරික දැනගන්න ඕනේ කෙලස් නින්ද කියන්නේ මොකද්ද? භාවනාවේදී ඇති වෙන ලීන භාවයේ සංගවි ගන්න භාවය කියන්නේ මොකක්ද කියලා. ඒක හරි අමාරුයි තේරුම් වල කරලා කරලා දෙන්න. නමුත් අපි ඊයේ කෙනාපු ධර්මදේශනාදී ගත්ත සිද්ධියම ගත්තොත් අපි ආස්වාද ප්‍රසවාසයේ හෝ බිම්බීම හැකිලිම හෝ කරගෙන යනකොට ඒක තුනී වේගන තුනී වේගන යනකොට ඒක තැනකදී යෝගාවචරයට පාලනෙන් ගිලිහිලා නිින්ද ගියාදෝ නැද්දෝ කියලා සැකයක් එන්න පටන් ගන්නවා. ඒක කෙලෙස් සහිත නිින්දක්ද එහෙම නැත්නම් නිින්දක් වගේ භාවනාවේ தත්වයක්ද කියන එක හිතා ගන්න අමාරුයි. එතනදී කෙලෙස් සහිත නිින්දක් නම් ඒ නිින්දට වැටෙන්නේ ඉස්සලා අරමුණෙන් ගිලිහෙන ගතිය තියෙනවා. අවදි වෙන්නේත් අරමුණට නෙවෙයි. හිත සංගෙවි ගැනීමක් නම් ලීන භාවයක් නම් යෝගාචරයට තීරෙයි ඒ හිත හැංගෙන්න ඉස්සලක් තියෙන සතියේ ආපහු නැගිටපු ගමනොත් ඇති වෙන්නේ හිත සතියට. ආන්න එහෙමනම් කියන්න පුළුවන් මේ අතරමැද තියෙන එක කෙලෙස් සහිත එකක් නෙවෙයි මේ හිතේ හැඟවි ගැනීමක් හිතේ ලීන භාවයක් මේක භාවනාවේ ප්‍රතිඵලයක් භාවනා ඊටාම සියුම් මට්ටම් වලට යනකොට සති ඊටාම සියුම් මට්ටම් වලට යනකොට මේ වගේ ලූටල යන තැන් තියෙනවා ස්ලිප් වෙන තැන් තියෙනවා හරියට හරියට ගාක් ස්පීඩ් කරලා යනකොට ක්ලච් එක මිස් කරන්නේ වාහනේ ඇදලා යනකොට පටන් අර ගන්නවා මිස් කරනවා ආන්නේ වගේ මිස් වෙන්න තැන් පටන් ගන්නවා මේ කියන්නේ උගාක් මේ සක්‍රීය සතියකට සක්‍රීය ධර්ම වලට හිත පුරුදු කරන වෙලාව. ආන්නේ වෙලාවේදී මේ හිත සංගවි ගන්න ගතිය, ඒ වෙලාවේදී හිත මේ ලීන වෙන ගතිය මඟහරවන්න බෑ. එනවම. නමුත් ඒක වෙන් කරන්න ඕනේ කෙලෙස් සහිත නින්දේ. කුසීතකමෙන් වෙන් කර ගන්න ඕනේ. වෙන් කරන්න නම් යෝගාවචර කමඨාන සුද්ධ කරනකොට ප්‍රශ්න කරන්න වෙනවා. යෝගාවචරය කියනවා මම භාවනා කරන යනකොට මට හිතවිලි එනවා. භාවනා කරනකොට මට සද්ද ඇහෙනවා. භාවනා කරනකොට මට වේදනාවක් එනවා. එතකොට හුඟක් වෙලාවට ඕකෙදී නිදර්ශනයේ පහසු ඉන්නේ හිතවිලිනේ. අයිතෝට ප්‍රශ්න කරන්න ඕනේ. දැන් හිතවිලි වල ඉඳලා හිතවිලි වලට යන හිතක් තියෙනවා. හිතවිලි ඉඳලා එන හිතක් තියෙනවනේ. ඒ හිතවිලි වල ඉඳලා ආපහු එන හිත අරමුණට එන හිත තමයි හිතලා ගත් එකක්ද ඉබේ වෙච්ච එකක්ද? හිත හිතවිලි ඉන්න ගමන් මම මේ හිතවිලි වල ඉන්නේ ඕක හොඳ නැහැ කියලා ආපහු හිත ගෙනල්ලා අරමුණේ තියෙන එක හිතලා කරන එකක්ද හිතිලා ඉබේ කරන එකක්ද කියලා බැලුවොත් යෝගාචර බොහොම අමාරුවෙන් තමයි උත්තර දෙන්නේ. උගාක් වෙලාට ඒක ඉබේ සිදු වෙන එක. ඉබේම හිත ආපහු එනවා අරමුණට. ආන්නේ අරමුණට එන වෙලාවේදී ඒ යෝගාචරයට අර නතර වෙච්ච තැනදී ගිලිහෙන තැනදී වගේම අරමුණේ බොහෝම සුවදව වැඩේ කරගෙන යන්න පුළුවන් නම් අරමුණ කලබල වෙලා නැහැ. ඒ නතර කරපු තැනදීලා අරමුණ ගෙනියන්න පුළුවන් නම් ඒ අතර වාරයේදී හිතවිල්ලෙන් හිත කෙලෙසිලා නැහැයි කියලා විනිශ්චය කරන්න කියනවා. හිතවිලි තිබුණාට කෙලෙසිලා නැහැ. නමුත් ආපහු අරමුණට ගන්න බැරි නම් එතකොට අරමුණ මුලින්දලා පටන් ගන්න වෙලා තියෙනවා නම් කෙලසිල්ලක් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා තමන්ම තමන්ගේ ප්‍රශ්න කරගන්න ඕනේ. මේ හිතවිල්ලක් ඇවිල්ලා ගියාට අර කරගෙන ගිය වැඩේට බාධා වෙලා නැත්තම් ඒ හිතවිල්ල කෙලස් නැහැ. ඒ හිතවිල්ල කෙලසලා නැහැ තමන්. ඒකෙන් හානියක් වෙලා නැහැ. තමන්ට තියෙන ආපව ආව නතර කරගන්නලා වැඩේ කරගෙන යනවනම් ආ බොහෝම හොඳයි. හිතවිල්ල කාට මම කෙලසිලා නැහැ. මේ හිතවිලි වලට කියනවා අයිතිකාරයක් නැති හිතවිලි කියලා. නන්නත්තර හිතවිලි කියලා. පාළුගේ වළම් බින්දින හිතවිලි කියලා. මේ හිතවිලි මම නෙවෙයි කියලා පැත්තකට කරන එකයි තියෙන්නේ. උකට පශ්චාත්තාප වීම කුසලයක් නෙවෙයි. ඒක නීවරණයක්. අන්නේ පශ්චාත්තාප නොවන වෙලාවට තමයි මේ වීරිය බලයක් පාටපත් උනායි කියලා කියන්නේ. ඒකට අපි කොච්චර වරද්ද ගන්න වේද කොච්චරක් අපි හැකි සංඥාවෙන් භාවනා කරන්න වේද කොච්චරක් අපි ලෑස්ති වෙලා යන්න ඕයිද කියලා කියනවනම් කවදා හරි යෝගාවචරය හිතවිලි වලට කැමැති වෙවි අනේ හිතවිල්ලක් ඇවිල්ලා ගියාට පස්සේ මට පුළුවන්ද මගේ මේ ආර්ය පරිශ්‍රණය අනුව මේ හිතවිල්ලෙන් පස්සේ මගේ හිත කෙලසිලා නැද්ද කියලා බලන්න සද්දයක් ඇවිල්ලා බාධා කරාට පස්සේ තමන්න පුළුවන් වෙයිද සද්දට හිත කැඩුනා නමුත් ආපහු අරමුණට හිත ගියාට පස්සේ බාධාවක් නැතුව යන්න පුළුවන් නම් වේදනාවක් ආවම කකුල දිගාරිනවා. දිගාරිට පස්සේ අර තාලෙටම භාවනා යනවා. එහෙමනම් අර වේදනාවෙන් හානි වෙලා නැහැ. ඉරියාපත සංදි දෙක තුනක් පහුවෙලා තියෙනවා. නමුත් සතිය කඩා ගන්න නැතුව යනවා. අන්තිමට මේක පුරුදු කරනකොට සතිය විතරක් නෙවෙයි සමාධිය පවා කඩා ගන්න නැතුව උදාහරණයක් වශයෙන් කියනවා තමයි පැය එකමාර දෙක භාවනා කරනවා. හොඳටම කෙල ගහන්න ඕනකම එනවා. මුත්‍ර කරන්න ඕනකම එනවා. වතුට්ටිය බොන්න ඕනකම එනවා. දැන් ලෝභයි නැගිටින. නමුත් අදිෂ්ඨාන කරගන්නවා මම මේ සතියෙන් ගිහිල්ලා වතුර ටිකක් බීලා එනවා. මම සතියෙන් ගිහිල්ලා මුත්‍රා කරලා එනවා. ගිහිල්ලා එන්න මොකක්වත් වෙන්නේ අර සිමුණු ගානට මයිල වාඩි වුණාට පස්සේ එතන ඉල්ල කරගෙන යන්න. එහෙම නැත්නම් ඔල්ලෝසෝ බලන්න හිතෙනවා. හත් දෙක අරලා බැලුවට විනාඩි 50ක් ගියයි කියලා හිතන්න බලා ඉන්නවා ගිහිල්ලා තියෙන්නේ 30යි. ආයෙ අත් දෙක වහගත්තාම අර තිබුණු ගානට යනව මොනක්වත් වෙලා නැහැ. ඒකට හිතා ගන්න බෑ මේ මෙච්චර ඇහැලා හැප්පෙන වැඩ වුණාට කොහොමද මේ සතිය පවතින්නේ කියලා. නිකන් අන්තිමට යෝගාවචරයට පුළුවන් වෙයි දී යටින් ගින්දර ගෙනියන්න පුළුවන්. කඹේ යවිදින්න පුළුවන්. ඉස්සෙල්ලා ඔහොම නෙමෙයි හිතන්නේ මේ මේව මොනවත් නැතුව නිකන් අර පරිේශනාගාර තත්වයක දැඩි සත්කාරයකකට කරගෙන ගිය සතිය මේ වීරියත් එක්ක මුසු වෙලා යනකොට යනකොට ඒ යෝගාවචරයේ පරිේශන ආර්ය පරිේශන කරලා බලනකොට ගලියේ ගැහුවා පොළවේ ගැහුවත් කැඩෙන්නේ නැති සතියක් වෙනවා. ගලියේ ගැහුවත් පොළේ ගැහුවෙන්නේ නැත්තත් වැඩෙන්නේ නැති වීර්යයක් වෙනවා. අන්න ඒ වෙලාවේදී පවතින සමාධියක් තියෙනවනේ. ඒකට කියනවා විපස්සනා සමාධිය කියලා. ක්ෂණ මාත්‍ර සමාධිය කියලා එතන එතන ඇති කරන්නේ. එක දිගට එකම අරමුණේ නෙවෙයි. එක දිගට නොසැලෙන සත්‍යයක් නෙවෙයි. ඒක එතන එතන ඇති කරන සමාධියක්. ඒකට උදාහරණයක් වශයෙන් කියන්නේ හිතවලා තියෙන ටාගට් බෝඩ් එකකට ලෑල්ලකට වෙඩි තියෙන එක එකක් එකක්. අනිත් එක පන්නේ සතාගේ බිම්මට වෙඩි තියෙන එක තව එකක්. යම් කිසි කෙනෙකුට හරියට නතර කරලා තියෙන බෝඩ් එකකට වගේ සතා පයින්නකොට හරියට පිම්මට වෙඩිච්ච යන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ආන් මේ වගේ සෙල්ලක්කාර සතියක් සෙල්ලක්කාර සමාධියක් මේ සැලෙන ලෝකේ අපේ ලොකු සංසිඳන කාලේ මේ විෂම ලෝකේ සමහිත පවත්නවා කියලා මේකට කියන්නේ. හරියට විවිධ අභියෝග තමයි ළඟට එනවා. තමන් බලනවා දිය යටින් ගින්දර ගෙනියන්න වගේ සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. අන්න එතනදී වැටෙන හිතක් තියෙනවා නම් අන්නේදී පශ්චාත්තාප හිතක් කරන එක කුසීත හිත කියලා කියනවා. ඒක මන්දෝත්සාහී හිත, බුබ්බඩ හිත. නමුත් මෙතනදිත් මට කඩා ගන්න නැතුව මට යන්න පුළුවන්. උඹට ඕන දෙයකින් මාව කඩපන් මම වටෙන්නේ මම නැවතත් නැගිටිනවා. ආන්නේ ඒකට උදාහරණයක් වශයෙන් දෙන්නේ පත් වෙන පහන් දැල්ලකට නිවෙන මට්ටමට නැතුව කොච්චර පිම්බත් කුලක නතර වෙච්ච ගමන් යා නැගිටිනවා. එයාට පිම්බට පිම්බෙන වෙලාවට දඟලනවා ඊට පස්සේ කෙලින් නැගිටිනවා. අන්න ඕකට මේ සෙල්ලම් බඩුවක් හදලා තියෙනවා බුරුමේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ටම්බ්ලින් කෙලි කියලා. බුරුමෙන් කියන්නේ පිට්ටයින් ඩයින් කියලා. දැන් දැන් විකුණන්න තියෙනවා මේ ප්ලාස්ටික් වලින් හදලා තියෙන මේ පෙන්ගුයින් අඩිය බරක් තියෙනවා තල්ලු කරපුවම හෙල්ලිලා හෙල්ල නැගිටිනවා. විශ් කෙරුවට පයින් ගැහුවට හෙල්ලිලා හෙල්ල නැගිටිනවා. ඒ බුරුම ශාංශකාව නිතරම ওই එකක් තියානිනවා. කවුරු ඇවිල්ලා කිව්වොත් මට හිචිවිලි එනවා මට වේදනාව එනවා මට ශබ්ද එනවා කියලා අරකට පයින් ගහනවා දැන් ඔබ වැටුණා සිතුවිලි ආවට දැන් නැගිටින්නේ. මේ බෝනික්කට පුළුවන් නම් උඹට බැරිද කියලා. මේ බෝනික්කට පයින් ගහුවට පස්සේ උට නැගිටින්න පුළුවන් නම් උඹේ හතියට නැගිටින්න බැරිද? උඹේ මේ සමාජයට නැගිටින්න බැරිද කියලා. ගිය පාර ගියාට පස්සේ මම දැක්කා මේ පිරමීඩයක් වගේ එකක් උඩ කුරුල්ලෙක් හොටෙන් බැලන්ස් කරගෙන ඉන්නවා. ඒ තට්ටු කරපුවා මෙහෙම මෙහෙම වෙලා ආයෙ නැගිටිනවා. ඉතින් ඒකත් ළඟ තියාගෙන ඉන්නවා කවුරු හරි ගිහිල්ලා ඔය ඔය පොඩි පොඩි දේවල් වලට චෝදනා කරන කෙනා මේ මේ ප්ලාස්ටික් කුරුල්ලට කරන්න ඕන දේ ඔබට කරන්න තියෙන්නේ. ඔය කැඩුනට ඔය සමතුලිතතාවය නැවත එනවා. අන්නේ ආවට පස්සේ මම මේක අල්ලනවා කියන හැකි සංඥාව වීරිය දවසක වීරත්වයක් බාටපත් වෙනවා එදාට කියන්න වෙනවා මම උදේ ගන්න අදිෂ්ඨානයක් මම රැ වෙනකන් සතිය පවත්වනවා පුළුවන් නම් කඩපන් ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් කඩපන් බලන බලන ගියාට පස්සේ Tamanට කැඩෙන අවස්ථාවල් එයි. නමුත් වෙන්නට වැඩිය අශීරුතාවයන් මැද සත්‍ය පැවැත්මේ හැකියාව එන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයා මේ අර විෂම ලෝකේ සමහිත පවත්නවා කියන එක ආයේ භාවනා මධ්‍යස්ථානයකටම යන්න ඕන කමන්නේ කමන්නේ බැටරිය බැසතර පස්සේ charge කර කර කමන්නේ නමුත් දුවන වාහනේ බැටරිය ඒකෙන්ම charge වෙනවා හොඳට ඩයිනමෝ එක වැඩ කරනවනම් දුවන බැටරිය වැඩ charge ඊට පස්සේ ආයෙ වෙනම charge කරන්න ඕනේ නැහැ කලහතුකින් තමයි අවශ්‍ය කරන්නේ. නිසා මැෂින් එක දුවන්න ඕනේ වෙලාව. එතකොට යෝගාචරය නිතරම ශාසනික වැඩක්, පතක් පිළිවෙතක් කරන නිතරම ක්‍රියාවත් කරනවා. ක්‍රියාවත් කරනකොට තේනවා ඉරියාපත සංදි කොච්චර තිබ්බත් අර වීර්ය හරහා සතිය දිගට පවත්නවා. නිකන් මල් මාලක යට තියෙන නූල වාගේ. එතකොට එන සමාධිය ඒක මහසෙල්ලක් කර සමාධියක්. ඒක තමයි ක්ෂණික සමාධිය කියලා කියන්නේ. මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතුරු කැලේ තියෙන සම්මා වායාමස්ස සම්මා සති පහෝති සම්මා සතිස සම්මා සමාධි පහෝති වෑයම හරියට තියෙනවනම් සතිය ලැබෙයි සතිය තියෙනවනම් සමාධිය ලැබෙයි සමාධිය ඉස්සර කරගෙන ගියොත් බලාපොරොත්තු සුන්වීම වෙන්න ඉඩ තියෙනවා ඒ මොකද ඒක බොහොම සූක්ෂම සංවේදී භාවයක් සමාධියේ තියෙන ඊට වැඩිය ගොරෝසුට හසුර ගන්න පුළුවන් තත්වයක් සතියේ තියෙනවා ඒකට ශක්තිය දෙන්නේ වීර්යය ඉතින් යෝගාවචරය මේ වීර්ය සති සමාධි කියන ධර්ම පෙරහැරයි. ධර්ම પરම්පරාව හොඳට තේරුම් අරගෙන සමාධිය නැත්තම් කලබල වෙන්න එපා. පස්සට ගියරක දාගන්න සතිය වඩන්න. සතිය නැත්තම් කලබල වෙන්න එපා. පස්සට ගියරක දාගන්න වීර්යය වඩන්න. ඒතර වීර්යයෙන් සතිය, සතියෙන් සමාධිය යන්න ගියාම කවුරු කොයි තාලෙන් කඩලා තිබ්බත් එන්නේ එන්නේ එන්නේ කොට නගාගෙන යන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයා ගෙන්දකම් පොළුවේත් භාවනා කරයි. එහෙම නැත්තම් ඒ කලබලකාරී තැනකත් උග්‍ර භාවනාව නෙවෙයි අනිත් කෙනෙකුට වැඩිය හිත පවත්වා ගැනීමේ ශක්තිය එන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට පරිසරයෙන් විමුක්තියක් ලැබෙනවා. ඉස්සර හරියටම භාවනා කරන භාවනා පරිසරයක් ඕනේ. ඕන දැනක භාවනා කිරීමේ හැකියාව නැත්නම් මේ අභියෝගයට පුහුණු වුණාට පස්සේ ඉරියව්පත මොනවා වුණත් පරිසරය මොකක් වුණත් දීයති තත්ත්වයන් නැරතිදී උපරිම සතිය තනා ගැනීම තමංගේ සූරකම තමන්ගේ ක්‍රමවේදය බවට පත් කරගත්තට පස්සේ නිවන ලැබෙයිද නැද්ද කියනවා මට විශ්වාස කරන්න බෑ. මේ මනුස්සයා නිවනෙම තමයි. එයාගේ ජීවිතේට දැනෙන්න පටන් ගන්නවා නිවන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක මේ කෝවිලක tira පිටිපස්සේ තියෙන එකක්වත් බුදුහාමුදුර අපිට මේ මේ හදලා දුන්න මේ ත්‍රිපලා ගුලිය වගේ ගුලියකුත් නෙවෙයි මේ ඕනේ කරහැප්පිල්ලක් තියදී Tamanට ජාම බේර ගන්න පුළුවන්. ඒක තමයි මේ නිවනේ තියෙන ගුණ. ඒක Tamanට මේ ප්‍රායෝගිකව වීර්යහරා සතියහරා කරගන්න බැරුව අපි මේ කටින්ට පිංකම් කරලා අර පිංකම් යුව කරලා මෛත්‍රී බුදුහාමර දකවම එකම ධර්ම මණ්ඩපයේදී සියලු දෙනාටම ධර්ම දේශනා කිරීමෙන් සියල්ලෝම නිවන් දකිත්වා කියලා සාදු කියලා එහෙම නිවනක් නැහැ. එහෙම හිතනවනම් ඒක නිකන් අර පොඩි උන්ට නැලවිලි කවි කියන කතාවක් විතරයි. මේක ප්‍රයත්නෙන් උපයන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ නිසා බුදුන් වහන්සේ විරියවාදී, කිරියවාදී, කම්මවාදී. හැබැයි මම දේශනාවේ සෑහෙන වෙලාවක් ගත්තා මේ වීරියෙන් කරගෙන ගියාට වෙලාවක ඒ වීරිය අතහැරලා පැත්තකට වෙන්න ඕනේ කියන එක. ඒකේ එක එකන බාර ගන්න කොතෙන්ද කරන්න ඕනේ. නමුත් හැමදාම පටන් ගන්නකොට වීරියවාදීව, කිරියවාදීව, කම්මවාදීව පටන් අරගන්න සාර්ථක නම් සත්‍යමත් වෙනකොටම ඉබේම භාවනා භාවනා විශ්ින් ගම්ම ගන්න යනවා. ආන්නේ වෙලාවේදී ඒ වේගෙට ඉඩ දීලා පැත්තකට වෙනකොට තමයි ඒ වීර්යයේ <clears throat> පරිණාමයටපත් වෙලා Tamanට වීර්යෙන් කෙන්න ඕනේ කෘත්‍ය කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ වීර්ය චෛතසිකයේ විතර සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල විපරිණාමයටපත් වෙන වෙන එකම චෛතසිකයක්වත් නැහැ. ඒ නිසා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක වීර්ය සඳහන් වෙනවා. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය, විරිය ඉද්ධිපාද, විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය බොජ්ජංග, විරිය මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ මේක මේ හදිසිය නිවන් ලා ගවන්න පුළුවන් ක්‍රම විකුණන්න හදන කට්ටිය ওই වීර්ය ගැන ඔච්චර සලකන්නේ නැතුව හිතනවා මේක වෙන දෙයකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා බටහිර ලෝකේ ලියන පොත්වල හරිය අකමැති මේ විදිහට සත්‍ය වීර්ය හරහා උපේන ක්‍රමවල. ඒගොල්ල කෙටි ක්‍රම හොයන්න හදනවා. කෙටි ක්‍රම නැතුව නෙවෙයි. කෙටිකම තියෙන්නේ ඊට කලින් ප්‍රයත්න කරලා Taman තුලින්ම ක්‍රමසහවිදි දන්න කෙනාට කෙටික්‍රම තියෙනවා. නමුත් අපි ඒක විශ්වාස කරන්න තු නිතරම යෙදී යුතු වීරිය යොදලා විරියවාදීව, කිරියවාදීව, කම්මවාදීව වැඩ කරනවනම් අපිට කවුරු මොන විදිහට හුණියම් කරත්, කවුරු මොන විදිහට කෙනෙහිකම් කරත්, කවුරු මොන විදිහට මේ බාධා කරත්, බාධාව හරහා යෑමෙන් තමන්ට අවශ්‍ය කරන ශක්තිය පහළ වෙනකොට කල්පනා වෙයි අපිට මේ විදිහට සිව්පසදායකව ඉඳගෙන භාවනා මධ්‍යස්ථාන දෙපිලා ගුරුවරු ඉඳගෙන අපි මේ කරුවා වෙනුවට සරුවච්චන්නාංශයට සිව්පසදායකව හිටියෙත් නෑ කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ කැලේ තනියම ඉඳගෙන මේක පළවෙනි සැරේට හොයනකොට මේක තීරුම් ගන්නකොට මොන තරම් මොන තරම් දුෂ්කරතාවයිද ඒ නිසා අපි ගෞතම සරුවච්චන්නාංශයේ සඳහන් කරන වීරියෙන් නිවන් දකපු කෙනෙක් වීර්යයෙන් නිවන් දක්ව කෙනෙක් විදිහට ඒ නිසා උන්වහන්සේ අවුරුදු 45ක් ජීවත් වෙන ගමන් එක්කෙනෙක් සෝවාන් කරන්න ගව් ගණන් පයින් ගියා. සිය ගණන් පිරිස වලට ධර්ම දේශනා කරා එක්කෙනෙක් අවබෝධ කරනවා. දකින්න මොකද ඒ සඳහා ගන්න ප්‍රයත්නය වටිනවා. ඒ නිසා අපි දහස්වර වෙහෙස වෙලා එක තැනකදී හරි අනේ මම දැන් සතිය කියන එක දාන්නවා. අනේ මම සතිය කියන එක අත් දකින්නවා. අනේ මං වරින් වර වරින් වර සමාධියට යනවා කියලා මේ අපිට ලැබෙන මේ චිත්තක්ෂණේ පවා කවදාකවත් කවුරුත් ජීවිතයක් විතර බාර ගන්න එපා අපේම තන්නේ කර පෞද්ගලික ප්‍රයත්නකින් ලැබිච්ච දෙයක් මේකට Taman අගය කරන්නේ නැත්නම් ඒකටත් මං කියනවා අසත්පුරුෂකම කියලා Taman මේ උපයාගත්ත සතිය අගය කරන්නේ නැතුව නොලැබිච්ච සමාධියක් ගැන පශ්චාත්තාප වෙනවනම් නොලැබිච්ච ප්‍රඥාවක් ගැන පශ්චාත්තාප වෙනවනම් ධ්‍යාන ලැබුණේ නැහැ මාර්ගඵල ලැබුණේ නැහැ කියලා අච්චර ලස්සනට උපයාගත්ත ඒ සතිය වඩා ගත්තේ නැහැ. සතිය අගය කරන්න දන්නේ නැත්නම් කාගේවත් නරකක් නිසා නෙවෙයි සතිය නැති වෙන්නේ තමම අගය ආඩම්බර කරන්න බැරි නිසා. ඒ නිසා වීරියවන්තයාට ලබන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා වීරියවතෝපන චින් නාමන සිජ්ජති කියලා. මහනි වීරවන්තයාට මොකද්ද සිද බිඳගෙන යන්න බෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්. එනිසා අපි නිතරම දල්වාගත්ත වීර්යයක් ඉන්න ඕනේ. නමුත් සතියෙන් යුක්ත නියම මානසිකාරය පවත්වාගෙන යනවනම් මේ ගුණ ධර්ම දෙක තියෙනවනම් අපි මට මේව උගන්වනකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ කිව්ව උඹ මේ ජීවිතය ගන්න ප්‍රයත්නයේදී මේ ජීවිතේ නිවන් ලබන්න බැරි වුණත් මමට එකක් සහතික වෙන්නම් ඊගාව ආත්මෙටවත් මේ ගුණ දෙක උඹෙන් නැති වෙන්නේ මේ පටන් ගත්ත යොදන වැර හරියට එල්ලේ මේක ආත්මෙන් ආත්මයට යනවා. අනිකුත් ගුණ ධර්ම අපෙන් හැලෙන්න පුළුවන්. ඒ නිසා මේක දීර්ඝ කාලීන එහෙම නැත්නම් කියනවනම් ෆික්ස් ඩිපොසිට් එක දානවා වගේ සල්ලි. මොනවාද මේ කැෂ් account එකක් නෙවෙයි ෆික්ස් ඩිපොසිට් දාමක හරියට පොලි හම්බ වෙනවා. දීර්ඝ කාලීන පොලි ලැබෙන වැඩක්. ඒ වගේම තමයි කොතනකරි පටන් ගත්තේ නැත්නම් කවදාකවත් අපිට මේකේ ආනිසංස ලැබෙන්නේ ඒ නිසා අපේ ජීවිතේ පරණම යුතුයකම වෙන්න ඕනේ මේ සතිය කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒ සතිය ලැබීමට ආසන්න කාරණා වීරියයි. නිසා පහා නොතබන ලද වීරිය අනික්කිත දුර කියලා බුදුහාමුදුර සඳහන් කරන්නේ නික්කිත දුර කියලා කියන්නේ කර අරිනවයි කියන්නේ. දුරේ කියලා කියන්නේ විය ගහට කියන නමක්. නික්කිත දුර කියලා කියන්නේ කර අරිනවා. අනික්කිත දුරෝ කියලා කියන කොච්චර වැටුණත් කොච්චර පෙරදුනත් අත නෑර කරගෙන යෑමේ ශක්තිය තියෙනවා නම් මායයක් දන ගන්න. ඒ නිසා මේ කරගෙන යන ප්‍රයත්න වලින් මේ අයන බණ වලින් ධර්ම සාකච්ඡා වලින් සියලු දෙනාට ඒ විදිහට ඒ අනික්කිත ධූර එහෙම නැත්නම් පසුනබසින වීර්ය පහළ වේවා. ඒ අනුව බලාපොරොත්තු තව තවත් දියුණු කර ගැනීම මේ ජීවිතයේ සරුව ගෞතම සිරි සම්බුද්ධ ශාසනය ලබා ගන්න තියෙන උත්කෘෂ්ඨ ප්‍රනීත ප්‍රතිඵල කෙරෙහි තව තවත් බලාපොරොත්තු පහළ වේවා බලාපොරොත්තු ඇති කරගනිත්වා කියන අදහසෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිර දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා අපේ අපි අද දවසේ පුණ්‍යානුමෝදනාව එහෙම නැත්නම් පෙනීන පෙනී ශිර දිනාට පින් පැමිණීමේ කටයුත්ත මේ වෙලාවදී කරනවා ඊට පස්සේ අනික් අය සක්මන් භාවනා පරියන්ක භාවනා වලින් දවසේ කාලසටහන සම්පූර්ණ කරાવી. නමුත් අපි සාධිත්‍යක් විදිහට ධර්මදේශන අවසානය කරන එත්තාවතා ಜಾති කාසා සජ්ජානාට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු